කෙනාට කොතනකින් හෝ මේ මූල ධර්මය නැත්තම් මේ දර්ශනය පහළ වෙන්න අවස්ථාවක් තියෙනවා. අපි මේ අද ඉදිරිපත් කරගත්තේ ඒ સંદર્ભය නැත්තම් ඒ දර්ශනය, ඒ ධර්මතාවය හෙලි කරන තුන්වෙනි පැතිකඩක්. අපි ඉස්සල්ලාම ගත්තේ අන්ත දෙක වශයෙන් ස්පර්ශයත් ස්පර්ශ සමුදයත්. මධ්‍යම ප්‍රතිපදා වශයෙන් ගත්තේ ස්පර්ශ නිරෝධයයි මේ ස්පර්ශ නිරෝධය නැත්නම් භංගය එහෙම නැත්නම් බිඳි බිඳි යෑම පටිනිස්සග්ගය කය වය දෙක නොපෙනෙන ආකාරයෙන් දේවල් වල ගැටියුම නැත්නම් හැපෙන ගතිය ස්පර්ශයත් ඒකේ හටගන්මත් දෙක එකට එකට ගැටලන එක තමයි තෘෂ්ණාවෙන් කරන්නේ. ඒ නිසා මේ තෘෂ්ණාව ඒ ඒ භවයේ ස්පර්ශය සහ ස්පර්ශයේ හට ගැනීම දෙක අතරින් අපි ව්‍යවෘත කරලා අපි ඒකෙහි නිමග්න කරවලා ස්පර්ශයගේ බිඳී යෑම ගෙවී යෑම ක්ෂය වය දෙකින් මුවා කරගෙන මේ භවයේ දිගින් දිගට දිගින් දිගට ගැටලා. ඉතින් මේක ඇත්තටම අමාරු. මේ ස්පර්ශය කියන එක අවබෝධ කිරීමට අමාරුයි අභිධර්ම පිටකයේ මූල ධර්මයක් වශයෙන් පෙන්නකොට ඒ චෛතසික පෙන්නකොට අමාරුම චෛතසික වශයෙන් පෙන්නන්නේ පස්ස. ඉතින් අර ආරම්භය දුණක් කමන්න විහිළුවක් වශයෙන් කියනෝට කියන්න තියෙන්නේ ඒක ආමතු කෙනෙක් ඒක ඉතින් අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං කියලා මේ දීර්ඝ දේශනයක් කරලා තියෙනවා. දීර්ඝ දේශනා කරනකොට තේරෙන නිසා කට්ටිය එක එක නයි එක නයි නැගිටලා ගිහිල්ලා කියනවා. ආමතුල වටාත් උසලා බලනකොට දැන් 3-4 දිනක් බණානවා. ඊට පස්සේ තවත් ටිකක් වෙලා යනකොට ඊතු කට්ටියක් ගිහලා එක උපාසකම්ම කෙනෙක් විතරලු ඉස්සරලා වාඩිලා හිටියේ. ඉතින් ආමතුල හිතාගත්තලු මේ ගම්බීර දේශනේ නිසා ධිකට කොහොම හරි කරලා ඉවර කරන්න ඕනේ කියලා ඉවරලා බලනකොට අර උපාසකම්ම විතරක් මොනවා හරි හේතුවක් නිසා ධිකට බණ අහලා තියෙනවා. ඊවසේ අහම්තුරු බණ හමාර කරලා කියලා තියෙනවා. මේ බණ කොහොමදක් ගැඹුරුයි. මේවා චෛසික චිත්ත ගැන කතා කරන මේවට කියන්නේ පරමාර්ථ දේශනා කියලා. ඒ නිසා අඩු ගානේ එක්කෙනෙක්වත් මේක අහන එක වටනවා කියලා උපාසකම්මට තීරණා කිව්වා. සස්කලු අනේ හාමුදුරනේ මට මේ ඔක්කොම දොළොස් ආකාර පුරුක්තලා තේරෙන මේ පස්සපච්චා වේදනා කියන එක නම් හොඳට තේරුණා කවලු පෑතුන ඉඳගෙන ඉන්නකොට. එතකොට පස්ස තේරලා තියෙන්නේ ඔන්න වගේ තමයි. මුගේ දෙනේ පස්ස තේරුම් ගන්නේ ඔය ස්පර්ශය කියන පැත්තෙන් නෙවෙයි නිකන් පස්සපච්චා වේදනා කියන එකෙන් තමයි. ඉතින් ඒ වගේ මේ ස්පර්ශය හත් තේරුම් අර ගන්නවා ස්පර්ශයගේ සමුදේ තේරුම් අර ගන්නවා මේ නිසා ස්පර්ශයගේ විදියම තේරුම් ගන්නවා කිව්වම අර උපාසකමට තීතාලට සමාල්ලාට තේරෙනවා ඇති. උඟාක් අමාරු මේක මේ කියන්න හදන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඒ නිසා මේ ගම්බීර ධර්ම ගම්බීර භාවයට ධර්ම ගෞරවයට ඉති කියන්න ඕනේ. ඒකට අපි දවස් දෙකක් අරගෙන ඊයේ හිතේදී ටිකක් අපිට දිරව ගන්න පුළුවන්. ටිකක් සම්බන්ධ කරගන්න පුළුවන් විදිහට අපේ හිත දෙවේලේ අතීතෙන් අනාගතයෙන් පිරීලා පවතින අතර වර්තමානයේ පැවැත්වීම කනකස්තෑවෙක් වීසිතුරෙන් අහස බලන්නටත් වඩා දුෂ්කර දෙයක් බව විශේෂයෙන්ම බණහන බණ කියන බණ සාකච්ඡා කරන අයට වැඩිය භාවනා කරන්නේ නැත්නම් හොඳට ඕම දාන්න. ඒ නිසා එක සලකා බලන්න පුළුවන් භාවනාවට ගියාම අපේ හිත කොච්චරක් අතීතයේ සහ අනාගතයේ ව්‍යාපෘත වෙලා එහිම නිමග්න වෙලා වර්තමානයේ පැවැත්වීම කොච්චර දුෂ්කරද කියලා. ඒ නිසා මේ තණ්හාවෙන් කරන්නේ අපේ හිත මේ අන්ත දෙකේ අතීතේ සහ අනාගතේ හසුරුවමින් ඒ දෙක එකිනෙකට ගැටලාලා ඒ දෙක අතර නැති විදිහට මේක ගෙත්තම ගොතන. ගොතලා දිගින් දිගට භවයෙන් භවයට අපි මේ ගත කරන ජීවිතේ නම් චිත්තක්ෂණේ චිත්තක්ෂණේට එහෙම නැත්නම් භවයේ මරණයෙන් උප්පත්තියට උප්පත්තියෙන් මරණයට මරණයෙන් උප්පත්තියට විදිහට ගැටලමින් යන නිසා කවදාකවත් ස්වභාවයෙන් හිත වර්තමානයේ පවතින්නේ නැහැ. ස්වභාවික ඕක වෙතත් බුදුබණ අහලා උනන්දුවෙන් ඒක සඳහා අප වෙලා කප වෙලා ඒ සඳහාම පරියන්කේ ඉඳලා කටයුතු කරත් අමාරු බව කමඨං සුද්ධ කරනට තේරෙනවා Tamanට උනත් ඒක වැටෙනවා ඒ නිසා අර ස්පර්ශය සහ ස්පර්ශයේ හට ගැනීමෙන් හිත ව්‍යාපෘත වෙලා ස්පර්ශයේ විදී යෑමෙන් හිත මෝහා කරන ගතියට වැඩිය අතීත අනාගත දෙකෙන් හිත ව්‍යාවෘත වෙලා අතීත අනාගතයෙන් හිත පිරීලා වර්තමානයේ පවත්වන්න බැරි ගතිය අර ටිකක් පහසු. ටිකක් එක තේරුම් ගන්න පහසුකමක් තියෙනවා. දැන් අද අපි ගන්න හදන එකේදී ඒ තුන්වෙනි ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ සුඛාකෝ ආවසෝ වේදනා ඒකෝ අන්තෝ දුක්ඛා වේදනා ဒ ුතියෝ අන්තෝ. අපි හිත නිතරම ව්‍යාපෘත වෙලා තියෙන්නේ පිළිලා තියෙන්නේ එහෙම නැත්නම් මේ යෙදී ගත කරන්නේ මේ සැප දුක දෙකේ තමයි. මේ සැප දුක දෙකේ ගත කරන ජීවිතයට සැප දුක් දෙක නැති නැත්නම් අදුක්ඛම සුඛ කියන එහෙම නැත්නම් මේ උපේක්ෂා කියන දේ අහුවෙන්නේ නැහැ. දේ විශේෂ ගෝචර වෙන්නේ නැහැ. දේට ඉබේ හිත යන්නේ නැහැ. ඒ කෝක වෙතත් ප්‍රයත්නෙන් එතෙන්ද ගියත් අල්ලලා හිටින්නේ නැහැ. ඒක අතීතනාගත දෙකේ ආශ්‍රය කරන හිත වර්තමානයේ ප්‍රයෝගයෙන් යොදවන්න ගියත් වර්තමානයේ මතුවෙන අරමුණ විශේෂිත යොදවන්න යනකොට පිම්බීම මතුවෙනට පිම්බීම හැකිලිම මතුවෙනට හැකිලිම එහෙම නැත්නම් ආස්වාසය මතුවෙනට ආස්වාසය ප්‍රස්වාසය මතුවෙනට ප්‍රස්වාසය හිත පවත්නවා කියන එක විශාලම ලෝකේ තියෙන අමාරුම දේ. ඒ වගේ තමයි මේ අදුක්කම සුඛ වේදනා හඳුනා ගැනීමත් හඳුනාගෙන ඒ පැවැත්වීමත් ඊටාම දුෂ්කරයි. නමුත් අර ස්පර්ශය සහ ස්පර්ශයගේ හට ගැනීමේ හිත ව්‍යාවෘත වෙලා ස්පර්ශාගයේ ගෙවි යෑම බලන්න බෑ නොදකින් එකයි මේ තෘෂ්ණාවේ කෘත්‍ය කියන එකට වැඩිය මේ සැප දුක දෙක සහ අදුක්කම සුඛය කියන එක ටිකක් පහසුයි තේරුම් අරගන්න. ඉතින් මිට වැඩි අනිත් එක මීට කලින් කරපු දේශනාවල ගොඩාක් වෙලාවට මේ කාරණාව අපි ඉස්මතු කරන්න යෙදිලා තියෙනවා. ඉතින් අද මේ කතා කරන තේමාවට සාපේක්ෂව ඒ නිදර්ශන අපි ඉදිරිපත් කර ගැනීමෙන් අපි මේ ජීවිතයේදී විශේෂයෙන්ම සතිපට්ඨාන භාවනා කරනකොට කායනුපස්සනාව ගෙවම් කරලා සාර්ථකව අසාර්ථකව වේදනානුපස්සනාවට සම්ප්‍රාප්ත වුණාට පස්සේ අන්නේ වේදනානුපස්සනාව කායනුපස්සනාවටත් වැඩිය සාර්ථකව එහෙම නැත්නම් ඊටත් වැඩිය කලතුණා කෙනෙක් විදිහට පාවිච්චි කරන්න උත්සාහ කරනකොට මේ සුඛ සැප දුක සහ දුක්ඛම සුඛ කියන වේදනාවල් තාමත්ම අවශ්‍යයි ඒක නිසා මේකට හොඳම මේ මූලාරම්භය එහෙම නැත්නම් ප්‍රවිෂ්ඨය පටන් ගන්න හොඳම තැන තමයි අපි ගොඩක් වෙලාට දර්ශන වශයෙන් ගන්න මේ චුල්ල වේදාල සූත්‍රයේදී ඒන විසාක උපාසකගේ සහ ධම්මදින්න තෙරින්නාංශගේ මේ දෙබස විසාක උපාසක කියලා කියන්නේ ධම්මදින්න තෙරින්නාංශ කියලා කියන දෙන්නම දැන් මේ ශාසනයට පිටිච්ච ධම්මදින තෙරින්නාංශේ පැවිදි උපසම්පදා භික්ෂුණියක් ඒ වගේම මහරහත් ත්වයට පත්වෙච්ච කෙනෙක්. විසාක උපාසක ඉවෙන කොටත් පැවිදිලා හිටියේ එයත් බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලෙම පැවිදිව මේ භික්ෂුත්වේ ලැබපු කෙනෙක්. ඉතින් මේ දෙන්නා පෙර අඹුසැඹියන් වශයෙන් හිටපු නිසා විසාක උපාසක තමන්ගේ පුරාණ දූතිකාව කියලා මේ පොතේ සඳහන් කරන්නේ පෙර අඹුව දැන් ධම්මදින තෙරණාංශය හම් වෙලා ඒ ධම්මදින තෙරණාංශයේ භාවනා ජීවිතයේ සාර්ථකත්වය පහුරු කාල බැලීම සඳහා විමසුම් නුවණින් මේ ප්‍රශ්න කිරීම සඳහා හරස් ප්‍රශ්න නගනවා. නමුත් ඒක අපිටත් බොහොම වටිනා ඇස්සරවන සුළු දෙබසක්. ඉතින් ඒකදී අතරමැදින් අපි මේ පටන් අරගන්නේ මුළු විස්තරය දැනගන්න ඕන නම් ඒ මිට අමතරව උඟාවක් වටිනා ඉතින් දා ධර්ම සාකච්ඡාවට අදාළ මාතෘක රාශියක් මේ දේශනාවට මේ දෙබසට සම්බන්ධයි. අපි මේ ගන්න මේ සැප දුක් වේදනා සම්බන්ධතා වේදනා චෛසික සම්බන්ධ කොටසටයි. ඒකදී බොහොම ලස්සනට ප්‍රශ්නේ වර්ණගෙනවා විසාක උපාසක ධම්මදින තෙරණාංශට ආර්යාවිනි සැප වේදනාවේයි සැප දුක දෙක මොනවද? අපි දන්නේ සාමාන්‍ය සැප වේදනාවේ සැප විතරයි ඒකේ සැප දුක දෙකක් නැහැ කියලා. නමුත් මේ දෙන්නම මේ කතා කරන්නේ ආර්ය විවරයේ හැටියට එහෙම නැත්නම් මේ සම්මුති සත්‍යයත් පරමා සත්‍යයත් කියන දෙක හොඳට තේරුම් බේරුම් කරගෙන සැප වේදනාවේ යත්තා වූ සැප දුක දෙක මොකක්ද? ඉතින් ඒක බොහෝම කැඳේ ගලපේරන්නා වාගේ අර ධම්මදින තෙරින්නාති කියනවා සැප වේදනාව නිසාක එනකොට සැප ගතියක් දැනෙනවා. නමුත් යනකොට දුකයි ඒ එනකොට තියෙන සැපගතියේ තියෙන ප්‍රේමණීය බව නිසා හිත නිතරම තණ්හා අනුසයෙන් වැහිලයි තියෙන්නේ. අන්දමන්ද වෙලයි තියෙන්නේ. එන සැප විශේෂයි ප්‍රේම කරන ගතියක්, කැමැති කරන ගතියක් තියෙනවා. නමුත් තණ්හානුසය වෙහිච්ච නිසා දුක සැප මේ කියන සැප යනකොට තියෙන දුක දැක ගන්න අපිට හම්බ වෙන්නේ නැහැ මොකද අපිට තියෙන්නේ ආපු සැප පිළිබඳව පිළිගන්නාසුළු සාතර හැඟීමක්. ඒ නිසා සැප යනකොට ඉතුරු කරලා යන දුක අපි දකින්නේ මොකද අපේ හිත තණ්හානුසයෙන් මෝහා වෙලා අන්ධබන්ද වෙලා තියෙන නිසා. එතකොට ඒක පිළි අර ගන්නා වූ විසාක උපාසකතුමා අහනවා ආර්යාවෙනි හොඳයි. දුක් වේදනාවේ සැප දුක දෙක මොකක්ද? එතකොට කියනවා දුක් වේදනාව විසාක එනකොට සැපයි යනකොට එනකොට දුකයි යනකොට සැපයි. නමුත් මෙතන පටිඝහනුසේ තියෙන නිසා අර එනකොටම මූණ රක් කරන රොස්පරොස් ගතිය මේ දුක් වේදනා දිහා බලන නිසා දුක් වේදනාව යනකොට තියෙන සැප දැක ගන්න අපේ හිත මධ්‍යස්ත නෑ මේ පටිඝහනුසේ විසින් මුවා කරලා තියෙන නිසා වැහුම්ලාලා තියෙන නිසා නමුත් දුක් වේදනාවෙත් එනකොට දුකත් යනකොට සැපත් තියෙනවා ඉතින් මේක බොහෝම වේදනානුපස්සනාවට බොහෝම අලුත් දොරක් අරදෙන ලස්සන විවරණ ක්‍රමයක්. ඒ කියන්නේ හැම සැපක්ම දුකකින් කෙලවර වෙනවා. හැම දුකක්ම සැපකින් කෙලවර වෙනවා. අධික දුකක් නම් ඉවර වෙනකොට ලොකු සැපක් ඉතුරු අධික සැපකින් පටන් ගත්තා නම් විශාල දුකකින් කෙලවර. ඒක නිසා මේ දුකේ පැමිණීම ඒ ඥාන කොට ඇති වෙන සැප කියන මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදලා ගත්තාම ඒ උත්තරේ සැප එනකොට තියෙන සැපයි ගියාට පස්සේ එන දුකයි දෙක එකතු බෙදලා ගත්තාම උත්තරේ සමානයි. ඒ නිසා මුනත වශයෙන් සැප දුක වශයෙන් වෙනස් වුණාට දෙකේ අවසාන ඵලය සමානයි. මේක කවදාකවත් කවුරක්වත් පිළිගන්න කැමති නැහැ. ඒ මොකද අර අනුසයෙන් අපි මායා කරන නිසා අනුසයෙන් අපි වංචා කරන නිසා අපි සැප වේදනාවේ ඉන්නකොටම සාදර හැඟීම ඒක පිළිගන්නා සුළු හැඟීමක් දිහාවට ප්‍රේමණීය හැඟීමක් වෙන නිසා ඒ ප්‍රේමණීය හැඟීමෙන් ඇවිල්ලා ඒක දුකක් තියලා ගියත් ඒක වේවා කියන හැඟීම තමයි තියෙන්නේ. දුක් වේදනාවේ එනකොට හිත රොස්පරොස් කරගෙන පටිඝානුසේ අවස්සාගෙන එන නිසා ඒක යනකොට සැපක් තිබුණත් දුක් වේදනාව ගෙවම් කරනකොට ලැබෙන සැප අපිට බුද්ධිය ලබන්න බෑ අපේ හිත එතකොට වෙස්පරිලයි තියෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ ධම්මදින්න විසාක කියනා වූයේ භාවනා ජීුණු කෙනෙක් දකින ආකාරයට සැප එනකොට එහි තියෙන සැප දුක දෙක දුක එනකොට එහි තියෙන සැප දුක දෙක බලන්න යනවා නම් ඒ කෙනාට සෑහෙන අවබෝධයක් තියන්න ඕන තියෙන්න ඕනේ මේ සෑම වේදනාවකටම පිටිපස්සේ අනුසයක් ක්‍රියාත්මක වෙනවා. අනුසය ධර්මයක් ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ අනුසය ධර්මයෙන් තමයි ඒ දේවල් වල තියෙන අගයන් ආඩම්බරයෙන් තීන්දුව කරන්නේ ඒ නිසා අපි අනුසය තේරුම් ගත්තේ නැති තාක්කල් සැපට දුකට වාල් සැපට දුකට අනුව සැලෙන ගතියක් තියෙනවා. යම් දවසක කෙනෙකුට හිතුණොත් මේ භාවනාවෙන් අපි මෙහෙම කියමුකෝ සීලයෙන් අපි පරිඋත්ථාන කෙලෙස අයින් කරගෙන නැත්නම් තලාව බාගෙන යටපත් කරගෙන භාවනාවට ඇවිලා සමාධියක් ඇති වෙනකොට සමාධිය සීලෙන් වීතික්‍රම කෙලෙස් අයින් කරගෙන යටපත් කරගෙන සමාධියකින් අපි පරිඋත් ทาน කෙලෙස් අයින් කරගෙන ජීවත් වෙනවා කියන එකත් මේ ලෝකේ විශාල ජයග්‍රහණයක්. කොච්චරද කියනවනම් සරුවචනන්සේ පහළ වෙන්න ඉස්සලා ඕකම තමයි සම්පූර්ණ ආධ්‍යාත්මික ලෝකේ බාටපත් උනේ. සරුවචනන්සේ තමයි ඉස්සල්ලාම ලෝකෙට මේ අනුසය කියලා කෙලෙස් වර්ගයක් තියෙනවා. ඒක සමාධියෙන් කඩන්න බෑ. සමාධිය ඇති වුණාට පස්සේ අනුසය අනුසය වශයෙන් දැනගෙන විපස්සනාමේ කඩන්න ඕන කියලා මේ ලෝකයාට ඉස්සල්ලාම විපස්සනාවක් හඳුන්වලා දීලා විපස්සනාව කියන බේත මේ අනුසය කියන ලෙඩේට තියෙන එකම බේත බව හරියට එකට එක සම්බන්ධතාවය පෙන්නන. උන්වහන්සේ පෙන්ලා දුන්නා වීතික්‍රම කෙලෙස් මතුවෙනවා නම් ඒ කියන්නේ සමාජ නීති උල්ලංඝනය කරන මට්ටමයි වීතික්‍රමණේ මට්ටම කියලා කියන්නේ. වීතික්‍රමණේ සහ උල්ලංඝනය කියන පද දෙක බොහෝ විට සමානාර්ථ පද තියෙනවා. ඒ නිසා යම් තැනක සීලය කැඩුනා නම් අනිවාර්යයෙන්ම සමාජයට හැලහැප්පීමක් ඇති කරන තව කෙනෙක් පෙළෙනවා. සතෙක් මැරුවොත්, තොරකමක් කෙරුවොත්, කාමීත්‍යාචාරය කෙරුවොත්, බොරු කේලම් හිස්වචන පරිසවචන කතා කරොත්, නැත්නම් පාවිච්චි කළොත් අනිවාර්යයෙන්ම තව කෙනෙක් පෙළෙනවා, තව කෙනෙක්ගේ නිදහසට බාධා වෙනවා. තව කෙනෙකුට පීඩා වෙනවා. තව කෙනෙකුට බයක් ඇති වෙනවා. ඒකට කියනවා සමාජ නීති උල්ලංඝනය වීමක් කියලා. මේ වීතික්‍රමණයක් මල පැන්නා, ඉර පැන්නා කියන එකයි මේකෙන් අදහස් කරන්නේ. අන්න ඒක තියෙන තාක්කල් මේ සමාජය කොච්චර පොහසත් වුණත් තිරස්චානගත සමාජයක් වඩටපත් වෙනවා කෙනෙක් කෙනෙකුට ගරු නොකරන සමාජයක් වෙනවා. ශිෂ්ට සමාජයක් නෙවෙයි. මහත්ම ගතිය සමාජයක් නෙවෙයි. හැදිච්ච සමාජයක් නෙවෙයි. ඒ නිසා ලෝකයේ බුද්ධ ආගම විතරක් නෙවෙයි કોઈ සමිතියක් සම සමාජයේ නීති රීති පද්ධතියක් තියෙනවා මේ වීතික්‍රම කෙලෙස් උල්ලංඝනය කරන මට්ටමටපත් වුණොත් ඒ කටියට රාජ දඬුවම් පමුණුවන. ඒකෙන් තමයි සමාජය නඩත්තු කරන්නේ. ඊට පස්සේ මේ යම් කිසි කෙනෙක් එහෙම සමාජ නීතියට අනුව සංවර වෙලා බයලජ්ජා පහල කරන සීලවන්ත වෙලා ඒක මදි. ඒක මේ සාමාන්‍යයෙන් දේශපාලන කතාවක් මේ තියෙන්නේ. Tamange හික්මීම සඳහා නම් සමාධියක් ඇති කරන්න ඕනේ කියලා. ප්‍රශ්නකුත් මතු කරලා තියෙනවා මොකද්ද මේ සමායිෂා විපස්සනා දෙක අතර වෙනස. ඉතින් මේ සමාධියක් ඇති කරගන්න ඕනේ කියලා කියන්නේ මේ වීතික්‍රම මට්ටමේ සිට වෙන කෙලෙස් කඩන එක නෙවෙයි. ඒ වීතික්‍රම මට්ටමේ කෙලෙස් කඩන්ට උදව් වෙන්නා වූ ඇතුලේ පහළ වෙන පරිඋත්ථාන කෙලෙස් දැනගන්න. අන්න ඒක ආණ්ඩු මට්ටු කරගන්න එකයි සමාධියේදී කරන්නේ. අපි මේ එහෙම මතුවෙන කෙලෙස් ටිකට කියනවා නීවරණ ධර්ම කියලා. අන්නේ නීවරණ ධර්මය යටපත් කරන එක තමයි සමත භාවනාවකින් කරන්නේ සමාධි භාවනාවකින් කරන්නේ. අන්නේම කෙරුවට පස්සේ ඒකේ නාටින් සිල්පද කැඩෙන්න තියා සිල්පද කැඩෙ දිහාවටවත් යනවලු. සිල්පද කැඩීමට හේතු වෙන්නා වූ කාමච්ඡන්දයත් දැන් ඔය තලාව බලයි තියෙන්නේ. ව්‍යාපාදයත් තලාව බල තියෙන්නේ. ඒකට නිදිමත ගතිය, සැක සංකා ගතිය, හිත විශ්සන ගතිය ඔක්කොම නැති නිසා එයාට ජීවිතේ යම් කිසි ප්‍රමාණික පාලනයක් එහෙම නැත්නම් අධිකාරී ශක්තියක් තියෙනවා. ඉතින් මේක තමයි මිනිස්සයාට යන්න පුළුවන් උප්පරිම මිඤ්ඤාට කරන්න බෑ කියන එක තමයි ਸਰවඥාන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා තිබිච්ච ආධ්‍යාත්මික ලෝකේ මේ බවට සාක්ෂි වශයෙන් පේනවා ਸਰවඥන් වහන්සේ ඒ ගිහි කායමේ පැවිදි බුදු වෙන්නේ ඉස්සෙල්ලා සිද්ධාර්ථ තාපසව මේ ආලකාරාම උද්දකාරාම පුත්‍ර කියන තැන් වලට ගිහිලා මේ මට්ටමට ගිහිලා නේව සංඥා නා සංඥායතන යන කම්ම අරූප ධානය දක්වාම වඩලා මේ தત્ත්වය මේ වශී කරගෙන තිබුණා. නමුත් ඊට පස්සේ තමයි සරුවචනාංශේ කිං කුසල ගවේෂීව කියලා මේක මදි මේ යට මොකද්දෝ තව ගිනිකන්දක් තියෙනවා අන්න ඒක අල්ලා ගන්නකම් මට මගේ පාලනයක් නෑ Taman taman පිළිබඳ පාලනයක් නෑ මේක නිවේයි අවසානයේ මිනිසෙකුට යන්න පුළුවන් කියලා අච්චර දුරට සීලෙන් සමාධියෙන් යටපත් කරගෙනයි මේ ඊ යට තියෙන වසංගිලා තියෙන කෙලෙස් තව මට්ටමක් තියෙන්න පුළුවන් කියන සංකාව ඇති වුණා. ඊට ඉස්සෙල් පහළ වෙච්ච හැමදෙනෙක්ම හිතුවා එහෙම එකක් තියෙනවා නම් ඒක ਸਰව බලධාරී දෙවියන් වහන්සේගේ කෘත්‍යයක් මිස මිනිස්යාට ගෝචර නැහැ. එහෙම දෙයක් හිතන එකත් දෙවියන්ට කරන අභියෝගයක්. මිනිස්යාට කරන්න පුළුවන් ඉන්නේ මේ වීතික්‍රම මට්ටේ පරිඋත්තාන මට්ටමේ කෙලෙසටපත් කරන එක විතරයි ධ්‍යාන ලැබෙන එක විතරයි කියන සාල සම්මුතියක් තමයි ਸਰවඥාන්සේදා ඒ සිද්ධාත තාපසව ඉඳදී ඇතිකර මේ කිං කුසල ගවේෂි කියන පදයෙන්ම සිද්ධ කරේ. සම්සුන්නාසේ කරලා අතරුනේ නෑ. උන්නේ ඒක සාක්ෂාත් කරා. සාක්ෂාත් කරලා ඒකට වර නැගුවා ඒ පදේ. ඒකට කිව්වා අනුසය කෙලස් කියලා. අනුසය කෙලස් කියලා කියන්නේ හරියට ගිනි පෙට්ටියක පැත්තක් ගිනි කූරේ හිසෙත් තියෙන මේ වෙඩි බෙහෙත් වල තියෙනවා ගිනි ඉපදවීමේ ශක්තිය. නමුත් දෙක ගැටුනේ නැත්නම් ගිනි පුළඟ පණින්නේ නෑ. ඒක සාක් වේදාගෙන යන්න පුළුවන් කවදාකවත් ගිනි පුළඟක් එන්නේ නෑ. නැත්නම් හරි කෝණයකින් හරි බරක් දාලා ගැහුවොත් ඒකෙන් ගිනි පුළඟක් ඇතිවීමේ ප්‍රභවය තියෙනවා. අන්නේ ප්‍රභවයට කියනවා අනුසේමක්. අපි හිතමු දෙය ගිනි කුරු දෙකට ගැස්සට ගැස්සුවාට පස්සේ ගිනි කුරු හිසේ පුළිඟුවක් පනිනවා. යම් ප්‍රමාණික සීමිත ගිනි දැල්ලක්. ඒකට කියනවා පරිඋත්තාන කෙලස් කියලා. මේ ගිනි දැල්ල ගිහිල්ලා පෙට්‍රල් ටැංකියකට තිබ්බොත් එක පාරට පුපුරලා පාලනය කරගන්න බැරි විදිහට සමාජ හානියක් සිදු කරනවා. ඒකට කියනවා වීතික්‍රම වට්ටම. නැත්නම් හොඳට වේලිච්ච කැලේකට ගිනි තිබ්බොත් අර පුංචි පුලිඟුව ජාතියකටවත් නැත කරන්න බැරි විදිහේ ලැබුගින්නක් බාටපත් වෙනවා. අන්න එතකොට කියනවා වීතික්‍රම මට්ටම කියලා. නමුත් අර ගිනි පෙට්ටියේ තියෙන ඒ ගිනි උපදවන ශක්තිය සමාජ හානි කරත් නෑ දකින්න බෑ. නමුත් ඒකේ ඇතුළත තියෙනවා ගැබ් වෙලා මේ ශක්තියක් අන්න ඒ වගේ තමයි මේ සෑම කෙනෙක් තුළම කොච්චර සිල්වන්ත වුණත් කොච්චර සමාධිමන්ත වුණත් නැවත කෙලෙස් ඉපදවීමේ බීජ අනුසය කියලා කියන්නේ නිදිගත් මට්ටමේ තියෙන. අන්නේ නිදිගත් මට්ටමේ තිබුණට ඒ පුද්ගලයා පෙනුමෙන් බොහොම උපාසක පෙනුමක්, තාපස පෙනුමක් තියෙයි. නමුත් මේ නිදිගත් ස්වරූප නිසා නැගිටපු දවසක් වෙනවා නැගිටපු දවසට යාට තරම් නැති වෙන විදිහට ඒක සමාජ වේශනක් වඩටපත් වෙනවා. ඒක නිසා සමාධියෙන් මේක යටපත් කරගෙන හිටියට අංග සම්පූර්ණ උත්තරයක් නෙමෙයි. අන්නේ අනුසය කෙලෙස් හඳුනා ගැනීමේ කටයුත්තට කෙනෙක් සුදුස්සෙක් වෙන්නේ සිල්වන්ත වෙච්ච පමණට නෙවෙයි සිල්වත් වෙච්ච පමණට බලාපොරොත්තු තියන්න පුළුවන් නමුත් සුදුස්සෙක් නෙවෙයි. සමාධිය යම් ප්‍රමාණයකට දියුණු කරලා නීවරණ ධර්ම අයින් කරගත්තට පස්සේ තමයි ඒ පුද්ගලයා අනුශය දකින්ද අනුශයත් එක්ක වැඩ කරන්න අනුශයන් කෙරෙහි මුහුණ දෙන්න පුළුවන් සුදුසුකම ලැබේ. අන්නේ ඒක පිළිබඳව බලාපොරොත්තු ඇති කරගන්න එක බුද්ධ ශාසනයක තියෙන ගැඹුරුම අභ්‍යාසය. කොච්චර ගැඹුරුද කියලා කියනවා මේ වගේ දෙයක් මතු කරලා පෙන්වන්නත් ගොඩාක් බණ කියනවා. අපි සාමාන්‍ය බුද්ධ ශාසනය රකින්න ඉදිරිපත් වෙලා ඉන්නේ නැත්තෝ මේවා පිළිබඳව එච්චර කතා කරන්නේ නැහැ. යැත්තු දාන සීල භාවනා නැත්තම් සීල සමාධි ප්‍රඥා කියලා මේ කාලයට සිල්වත් රකගෙන ඉන්නවාම දැයි කියලා අඩුලන්සුකට කතා කරනවා. එහෙම නැත්නම් තව සමහරේ සීලේ විතරක් නෙමෙයි සීල සමාධි දෙක උසස් කරලා කතා කරනවා. නමුත් බුද්ධ ශාසනයක් නියෝජනය වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය අංග සම්පූර්ණ වෙන්නේ නැහැ මේ අනුසය කෙලෙස් සහ විපස්සනාව කියන අනුසය කෙලෙස් කියන ලෙඩෙත් විපස්සනා කියන බේතක්. නැතුව. සීලය කියලා කියන්නේ වීතික්‍රම කෙලෙස් කියන ලෙඩේට බේත. සිල් රැකට කවදාකවත් පරිඋත් ทาน කෙලස් කියන ලෙඩේට බේත් නැහැ. පරිඋත් ทาน කියලා කියන්නේ පරිඋත් ทาน කෙලස් කියලා කියන ලෙඩේට බේත තමයි සමත භාවනාව, සමාධි භාවනාව. ඒකෙන් පරිඋත් ทาน කෙලස් නැතර කරන්න පුළුවන් වුණාට කවදාකවත් අනුශේ කෙලස් දැක ගන්නවක්වත් අනුශේ කෙලස් ලෙඩේ නැතර කරන්නත් බෑ. අනුශේ කෙලස් නැතර කරන්නට අනිවාර්යම විපස්සනා තියෙන්න ඕනේ. ඒ විපස්සනා තියෙන කොටට කලින් කියපු සීලියත් සමාධියත් දෙක ආධාරක මට්ටමින් පාදක වෙන්න ඕනේ. මෙතන තමයි මේ දේශනාවේ ආහාර පද්ධතිය තියෙන්නේ. අන්න ඒකට එළඹෙන ගතියක්, ඒක හොයන ගතියක්, ඒකට උනන්දු ගතියක් කියලා කියන්නේ මේ යෝග ජීවිතයේ ඊ타මත්ම බලපත්තලම අභියෝගය තමයි. ඉතින් ඒ නිසා වේදනා දෙක, සැප වේදනා, දුක වේදනා කියන එකත් එක්ක අපි වැඩ කරන ගම, ඒ වේදනා පිළිබඳව අලගිය මුලගිය සියලු විස්තර දැනගන්න නම් මේ සෑම වේදනාවක්ම එනකොට ඒ වේදනාව පිටිපස්සේ මොකක් හරි අනුසයක් තියෙන බව. සුඛ වේදනාවේ තියෙන කාමරාගානුසය එහෙම නැත්නම් දුක් වේදනාවේ තියෙන පටිඝානුසය දැක ගන්නා දැන ගන්නා සුළුව භාවනා කරනවා කියලා කියන්නේ මේ යෝගාවචරයා මේ යක්කුන්ට බයි නැතුව සෝණ ගෙවල් හදන මිනිස්සෙක් වගේ තමයි. සෝණේ ගෙවල් හදන්නේ යක්කුන්ට බයි. ඒකේ වේද භාවනා කරනකොට කායනුපස්සනා කිව්වට පස්සේ වේදනානුපස්සනා එනවමයි. අන්නේ වේදනානුපස්සනාව යම් ප්‍රමාණයකට අත්‍යත්තට ගන්න නම් අර තේරුම් ගන්න ඕනේ මේ වේදනාව යටපත් කරන එක නෙවෙයි ප්‍රශ්නේ. මේ වේදනාව පිටිපස්සේ සැඟවිගෙන මතුවෙන මේ අනුසය කෙලස් පිළිබඳව ලොකු අවබෝධකින් ගිහිල්ලා අනුසය කෙලස් අල්ලා ගත්තොත් ආයේ නැවත මතු නොවන තාලට මේ වේදනාව පිළිබඳව වේදනා චෛතසිකය පිළිබඳව සැප දුක් පිළිබඳව පරිචයක් ඇති කරගන්න පුළුවන්. ඒක නිසා අපි හිතමු දැන් මෙතෙක් කරපු විග්‍රහයනෝ භාවනාට කිට්ටු කරලා බැලුවොත් යම් වෙලාවක අපි විපස්සනා භාවනා කරනවා කියලා හිතමු. විපස්සනා භාවනට වාඩි වෙලා අපි ආස්වාස් ප්‍රස්වාසයේ ආනාපානයේ සතිය පිටලා ආනාපාන සතියව. එනිසා පිම්බීම හැකිලීමට හිතව දාන පිම්බීම හැකිලීම පිළිබඳව මෙනෙහි කරනවා. එහෙම නැත්නම් වම දකුණු වශයෙන් මනස්කාරය පවත්වමින් සක්මන් කරනවා. අනේ මේ සක්මන් කරනකොට විශේෂ සක්මනේදී කියනවා අඩුයි පරියන්කේදී ඒ වේදනාව මතු කරනවා. අන්නේ වේදනාව මතු වෙනකොට ඒ තම මූල කර්මස්ථානයේ භාවනා කරන ඉන්නකොට වේදනාව කියලා කියන්නේ භාවනා යෝගාවචරයට නම් දුක්ඛ වේදනාවයි. පොතේ වේදනාව කියලා කියන්නේ වින්දනය කියන අදහස තියෙන. සැප වින්දන, දුක්ඛ වින්දන, සැප දුක් දෙක නැති උපේක්ෂා වින්දන කියන තුනටම ශාස්ත්‍රීය මතයෙන් වේදනා චෛතසිකය කියලා කියනවා. නමුත් කමඨාන් සුද්ධ කරනට යෝගාවචරයක් මට වේදනාවක් ආවා කියලා කිව්වොත් ඒකෙන් කියන්නේ දුක් වේදනාව. මෙන්න මේ දුක් වේදනාවක් ආවා කියලා අපි පිරිසිඳ ඉදිරිපත් කරගන්න ඕන නිදර්ශනය. අන්න මේ දුක් වේදනාවක් ආවට පස්සේ යම්ම හේතුවකින් මේ යෝගාවචරයට විශේෂයෙන්ම මේ අනුසය දැක ගන්නා සුළුවට තීක්ෂණව තියුණුව භාවනා කරන යෝගාවචරයට අනී මගේ අරමුණ කැඩුනා. මේ වේදනාව ආවා. මේ වේදනාව නැති කරගන්න ඕනේ කියන හැඟීමක් ආවනම් ඒ කියන්නේ අනිවාර්යයෙන් වේදනාවත් එක්ක තරහෙන් අරමුණට කැමැත්තෙන් වේදනාව පිළිබඳ තරහෙන් පටිඝෙන් තමයි කටයුතු කරන්නේ. එතකොට මේ පුද්ගලයා වේදනාව දිහා බලන්නේ ඒක නොදකින් නොපතන් කියන හැඟීම. ඊට පස්සේ වේදනාව මෙනෙහි කරන්නේ තෙපා වහයට හොදි බෙදන්න වාගේ. මේක නොවේවා මැකියාවා මේක නොදකින් කියන අදහසෙන් තමයි. ඒකෙන් වෙන්නේ මොකද්ද? තව තවත් අර පටිඝානුසයට පොහොර වැටෙනවා. වැටෙන්න වැටෙන්න වැටෙන්න රුස්සන්නේ නැති ගතිය, දරන්න බැරි ගතිය, ස්පාසු නැති ගතිය දැඩි වෙලා එන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මෙතනදී අර රූප ධර්මයක් මෙනෙහි කරනකොට කායනුපස්සනාව කරනකොට අපි පිම්බෙනවා, හැකිලෙනවා කියලා මෙනෙහි කරනවා. ආස්වාස් ප්‍රසවාස කරනකොට ඇතුල් වෙනවා, පිට වෙනවා කියලා මෙනෙහි කරනවා. මුත් වේදනාවට එනකොට වේදනාවේ කියන දුක්ඛ ස්වභාවය අනුව අපි මේක දුක්ඛ වේදනා වශයෙන් හෝ මෙනෙහි කරනවා නම් ඒ යටින් හීන නූලෙන් වැඩ කරන පටිඝානුසය දැනගන්න නම් ඒ වෙලාවේ තියෙන නුරුස්නා ගතියත් මෙනෙහි විය යුතු වෙනවා. එතකොට වේදනා මෙනෙහි කිරීම දෙතෑවර වෙන්න වෙනවා. ඍජු තනි මෙනෙහි කිරීමක් නෙවෙයි මෙතන අන්න ඒ නිසා මේ සූදානමින් ගිහිල්ලා සූදානමින් ඉන්න ඒ කියන්නේ ලෑස්ති ශරීරේ සූදානම් ශරීරෙන් ගිහිල්ලා වේදනාවක් එනකොට වේදනාව මෙනෙහි කරන්න ඕනේ. වේදනාව මෙනෙහි කිරීම සඳහා මූල කර්මස්ථානේ පාවා දෙන්න වෙනවා. ඒක පිළිබඳව අමනාප හිත කියන්නෙම ද්වේෂමයි. අමනාප හිත කියන්නෙම පටිඝානුසේමයි. ඒ නිසා හොඳට වේදනාව ගැන උපදෙස් දෙනකොට ඒ විපස්සනා භාවන සුද්ධ විපස්සනා කරනකොට කියන්නේ දැන් අපි උදරේ පිම්බීම හැකිලින් බලන භාවනාවක්. එතකොට අපි දන්නවා හිත තියන්න ඕන කොතනද. ආනාපාන සතිය භාවනා කරනවා. ඒකෝට අපි දන්නවා හිත තියන්න ඕන කොතනද කියලා. ඕනෝම වේදනාවක් එimhe භාවනා කරගෙන යනකොට ඒ කරන කෙනාගේ අනුව අපි තුමු දකුණු ධන හිසේ ටිකෙන් ටිකෙන් ටිකෙන් වේදනාව ඇවිල්ලා දැන් අරමුණ ඉක්මවල අරමුණ යටපත් කරගෙන වේදනාව ආවා. ආවට පස්සේ දැන් මේ යෝගාවචරයා අර කරමින් හිටපු ආනාපානය මට නැති වුණා කියන ද්වේෂයෙන් යුක්තව පැමිණුණා වූ වේදනාව පිළිබඳව ඒක නැති වේවා කියන හැඟීමෙන් වේදනයි වේදනයි වේදනයි වේදනයි කියලා කොච්චර මෙනෙහි කරත් ඒක වැඩි වෙනවා වැඩි වෙන්න සාධාරණ මූලධර්මයේ හේතුවක් තියෙනවා මොකද මේක නොදකින් කියන හැඟීම තමයි මෙනෙහි කරන්නේ ඒ නිසා ගුරුවරු මතක් කරනවා Taman කරන්න පිළිඹ හැකලින් භාවනාව උදාහරණයක් විදියට දැන් මේ වේදනාව මතුවලා කියලා දන්නවනම් මේ දෙකෙන් වඩා ප්‍රකටදී මෙතෙක් බලන ගිය මූල කර්මස්ථානේ පිම්බීම හැකිලිමද නැත්නම් වේදනාවක් කියලා බලලා වේදනාව නම් පිම්බීම හැකිලිමෙන් හිත ගලවන්නේ ගලවලා වේදනාව තියෙන තැනේ හිත అలවන්නේ అలවලා ඒ වේදනාව දිහා බලාගෙන මේ වේදනාවක් වශයෙන් මෙනෙහි කරන්න. එතකොට ඒක වාර්තා කරනකොට ගුරුවරයාට ගිහිල්ලා මම දරේ පිම්බීම හැකිලිම භාවනා කරන්නේ පිම්බෙන වෙලාවදී මම පිම්බෙනවා කියලා මෙනෙහි කරා මට ඒකට තද වීමක් තෙරපීමක් වටුණා. මම හැකිලෙනවා කියලා හැකිලීම් මත වෙනකොට හැකිලීම් මෙනෙහි කරනකොට මට ඒක සහැල්ලු වීමක්, ලිහිල් වීමක් තියෙනවා. මෙහෙම වෙම්මීම හැකිලීම් වාර 15ක් 20ක් කරනකොට මට වේදනාවක් මත උනා කියලා කියනවට වැඩිය කියන මට දකුණු දන හිසේ කපනවා වගේ වේදනාවක් මත උනා, අන්න වගේ වේදනාවක් මත උනා, පුච්චනවා වගේ වේදනාවක් මත උනා, නිර්කනවා වගේ වේදනාවක් මත උනායි කියලා අර දකුණු දනහිස කියලා හරියටම මේ උදරයේ තිබුණ හිත ගලවලා වේදනාව ආපු තැන అలවන තැන හරියටම නම් කරලා දිකට්ටකින් නම් මේ පෙන්වන්නා වගේ හරියටම මතක් කරලා පෙන්වන්න. පෙන්ලිවලා ඒ වේදනාවේ ස්වභාව ලක්ෂණ. තද වෙනවද, කපනවද, කොටනවද, පුච්චනවද කියලා බලන්න නම් වේදනාව පිළිබඳ ද්වේෂයෙන් බලන්න බෑ. ද්වේෂයෙන් බැලුවනම් ස්වභාව ලක්ෂණ බලන්න එපා වෙනවා. ස්වභාව ලක්ෂණ බලන්න නම් පිම්බීම හැකිලීමට තියෙද්දි වේදනාවට ගියේ ප්‍රකටතාවය නිසායි දැන් කරන්න තියෙන්නේ මේක මූල කර්මස්ථානයේ වගේම සලකලා ඒකේ ස්වභාවික ලක්ෂණ දකින්නම් පටිඝයෙන් තරහෙන් නොදකින් නොපතන් කියන හැකීමෙන් මෙනෙහි කරන්න බෑ. ඉතින් මේක විශාල ආකල්පමේ ලොකු වෙනසක්. වේදනාවක් ආවට ඒක අරමුණක් කරගන්නවා මිසක්කා පිස හැරිය යුතු සතුරෙක්වත් භාවනාවට බාධාකත් කරගත්තොත් ඒ බවට පත් කරගන්නේ තමන්ගෙම ආකල්ප නිසායි සංඥාව නිසායි ඒ නිසා ඒ නිසාම වේදනාව එන්ටෙන් ටෙන්ට දුක්ඛ භාවය වැඩි වෙනවා. ඉතින් මේකට මට මතකයි ඔය බණ කියනකොට ඔය මට දැන ආශ්‍යාකරේ කතාවක් වෙන නමුත් බක්වන් සාමතු දර්ශනයක් ගැන හරපානවා. ඒක රටක රජ කෙනෙක් සිවිල් යුද්ධයක් නතර කිරීම සඳහා මාලිගාවෙන් පිට ගිය වෙලාවක මේ මාලිගාවේ ආරක්ෂක අමාත්‍යාංශිව රැකගෙන ඉන්නකොට මාලිගාවේ වාහකත්වයේ යකෙක් එනවා. යකෙක් ඇවිල්ලා කියනවා මට ඇතුළට යන්න ඕන කියලා. ඒතකොට මේ සෙබලා යකා නිසා තොට යන්න දෙන්න බෑ කියලා එක පාටම යකාට විරුද්ධව කෙලිම කතා කරනකොට මේ යකා සාමාන්‍යයෙන් තරහ කාලා ජීවත් වෙන එකලුත් ඒ තරහ අර සෙබලට ගිය තරහ මෙයා කැම ගත්තට පස්සේ යකා බලවත් වෙනවා. සෙබලට තව තව තරහ යන්න යන්න යන්න යන්න මේ යකා විශාල වෙනවා මේ විභූෂණ පාගෙන ඉන්නකොට සෙබල බය වෙලා වැඩි. ඊට පස්සේ බය නැතුව ඇතුළට යනකොට ඊගාව බලවත් ආරච්චි මහත්තයා හම්බ වෙනවා. ඒ කියන්නේ කාවල්කාරයා නෙවෙයි කාවල්කාරයාගේ ආරච්චිලා හම්බ වෙනවා. ඊට පස්සේ කියනවා මම ඇතුළට යනවා කියලා. තෝ කොහොමද මෙතෙන් ආයේ මගේ සේවකයාත් බිම දාගෙන කියනකොට ඌට කේන් කියන්ට යන්ට යන්ට අර යකා තවත් ඒ ආරච්චිලගේ ආ තරහට ආහාර අරගෙන ඇතුළට යනවා. අන්තිමට කොහොම හරි ඉස්සරහට යන්න යන්න හැම කෙනෙක්ම වෛර කරන නිසා මාලිගාව ඇතුළට යනකොට එතන ඉන්න සියලු කෙනෙකුට වැඩිය බලවත් ශක්තිමත් යකෙක් බාටපත් වෙලා ඇතුළේ ඉන්න රාජසභාවේ රාජසේවකයෝ සියල්ලම බය වෙන්න බය වෙන්න වේගෙන් කැවෙන්න කැවෙන්න මේ යක්ෂයා සිංහාසනේ වාඩි වුණාට පස්සේ සිංහාසනේ වැහිලා යන්තරම් බලවත්ව ඉන්නවලු ඊට පස්සේ මුළු මාලිගාවේ කාටවත් මෙයත් එක්ක අභියෝග කරන්න බැරි තරම් විශාල වෙනවා. පස්සේ රජුරෝ දිනාගෙන එනවා. රට දිනාගෙන එනකොටම ආරංචි වෙනවා මාලිගාවට යක්ෂ කාවේශ වෙලා යක්ෂ වාහෙලාගෙන කියලා. රජුරෝ අහගෙන බලනකොට කියනවා මෙතන ඉන්න ඔක්කොමලා රාජකාරී හරියට කරලා කියලා. ඒ කියන්නේ එනකොටම හතුරෙක් කියලා අඳුරන හතුරට වෛර කිරීම කරලා කියනවා. හැබැයි හැම වෛරකින් පාසාම ඒ කියන්නේ ආරක්ෂක වළල්ලෙන් බලලට මේ යක්ෂයා ඉන්නේ බලවත් වෙච්ච බා රජුරෝ කල්පනා කරනකොට රජුරන්ට හිතුණලු මේ යක්ෂයා එනම් තරහ කාලා ජීවත් වෙන යකෙක් වෙන්නේ. දැනගෙන ළඟට යනකොට සීළු දිනාම කියලා තියෙනවා කිට්ටු කරන්න එපා මෙයා බලවත්, ශක්තිමත්, තෙදවත් කෙනෙක් කියලා. අදිකලා බයෙන් දෙපයි කියලා ඒකම ගලුවා අනේ කොච්චර වටිනවද බලන්න මන් නැතිලා ආවා මිසක මං හිටියානම් කොච්චර මං ආදරෙන් පිළිගන්නවද කියලා වෙලා අර යකාට ප්‍රේම කළා. බොහෝම සාදරව කතා කරන අර පයින් දෙන්නේ දෙන්නේ දෙන්නේ පුංචි උනා. එයාට අවශ්‍ය කරන ආහාර රජුගෙන් ලැබිච්ච නැති නිසා ආහාර නැතුව කෙන්චි වුණාට පස්සේ අන්තිමට නිකන් මේ මේ වැලිමැක්කේ තරමට සිංහාසනේ හිටිය පස්සේ කණෙන් අල්ලන්න ගිහලා ජනෙලෙන් එළියට දැම්මා. ඊට පස්සේ රජුරෝ රජු වුණා. ඒ වගේ අපි තරහක් වෙන වෙලාවට තරහට තරහ කරනවා විතර තකතිරුකමක් තවත්. ඒ නිසා මේ ළඟදී ඔය ඇමරිකාවේදී විශේෂයෙන්ම World Bank Center එකට World Trade Center එකට ආසන්තර ගහලා විනාශ වුණාට පස්සේ ඒ Harvard University එකයි ඒ දලයි රාමතුමා එකතු වෙලා destructive emotions කියලා මිනිස්සුන්ට ඇති වෙන හානිකර ආවේග පිළිබඳ වෙනම සම්මර්ෂණයක් තිබ්බා ලෝකේ විශාලම ඒක පිළිබඳව දන්නේ නැති එකතුලා බටහිර සහ ආසියාකරේ. ඊට පස්සේ seven destructive emotions කියලා ප්‍රසිද්ධම ලේඛකයෝ හත් දෙනෙක් පොත් හතක් ලිව්වා. එක එක නාස්තික ආවේග එකක් තමයි anger කියන එක තරහ. ඒකට ඒ ටූර්මන් කියන එක නා ලියලා එයා පෙරවදනක් ලියනවා ඒක ඒ සම්මස්නේදී ආ ඉගෙන ගත්ත දේ මේ පෙරවදන පටන් අරගෙන මම කවදාවත් මීට පස්සේ තරහකට නම් තරහ වෙන්නේ නැහැ කියන්නේ. මේක තමයි තරහක් ඇති කරන්න තියෙන ලොකුම පෝෂණය. ඉතින් අපි පුරුද්දට කරන්නේ දුක් වේදනාවක් එනකොටම හිත දුම දෝමනස කරගෙන පටිගයක් ඇති කරන දුකත් එක්ක හැප්පෙන්න හදන්න හදන්න ඒකේ ඉන්න තරහ කාලා ජීවත් වෙන යකෙක් අපිට තරහ යන්න යන්න මේක පිම්බෙනවා. ඒක නිසා අපිට සිද්ධ වෙනවා වේදනාවක් ආපුවාම ඒක දුක්ඛ වේදනාවක් වශයෙන් ධන හිසන ධන හිසේ කපන කොටන ගති වශයෙන් ඒකේ ස්වභාව ලක්ෂණ දැනගෙන ඒක යට හොල්මන් කරන්නා වූ මේ පිළිබඳ ඇති द्वේෂය දැකගන්න මේකත් බරපතල අභියෝගයක් යෝගාවතරේ. එහෙම වුණාට පස්සේ द्वේෂය නැතුව දුක්ඛ වේදනාදියා බලාන ඉඳලා මේකට කියන ප්‍රතික්‍රියා නොකර බැලීම කියලා. එහෙම නැත්නම් දුක් වේදනාවට වෛර නොකර දුක් වේදනාවේ ස්වභාව ලක්ෂණ බලනවා. හරියට පිම්බීම හැකිලින් බලනවා වගේ. ආනෙන් බලන ඉන්නකොට මේ දුක් වේදනාව අනිත්‍ය ධර්මය. ඒක එන්නේ යණ්ඩයි. අර අපි පෝෂණය දුන්නොත් තමයි ඒක සිංහාසනයට ගිහිල්ලා අල්ලාගෙන අපිව යටපත් කරන්නේ. නමුත් ඒක යනකොට ඒ දුක් වේදනාවේ යෑමෙන් ඇතිවෙන හිස්තන රික්තකේ ඉතාම සුවේලවණ තන. ඒක හරියට සම්බාහණය කරනවා. ඉසලන් තියෙන කපන්න කොටන්න පුච්චනවා මිල්කන්න වගේ වේදනා. නමුත් මේ වේදනා තුරල් වෙනකොට තියෙන විශාල සම්බාහනයක් කරන්න කවුරු හරි අභ්‍යංගනයක් කරන්න වගේ ඒක දැක ගන්න අපිට පුළුවන් වෙන්නේ අනුසේ යුක්තව ප්‍රතිගානුසේ යුක්තව බල්ල නෙවෙයි ප්‍රතිගානුසයෙන් තොරව බලනකොට තමයි. එතකොට සැප වේ දුක් වේදනාව යන්තරම් බලවත්ද ඒක යනකොට ඒ හා සමාන සැපක් ඉතුරු කරලා යනවා. ඒ වගේම සැප වේදනාවක් වෙනකොට මට වේවා මේක වැඩි කරගන්න ඕනයි කියලා සැප පිළිබඳ කැදරකමෙන් බලන්නේ නැතුව මෙයත් යනකොට ලපයක් ඉතුරු කරලා යන්නේ ඒක කලු වේදනා ලපයක් කියලා බැලුවොත් අපිට දැක් ගන්න පුළුවන් වෙනවා සැප නැති වෙනකොටම දුකක් ඇති වෙනවා පියේහි විප්පයෝගෝ දුක්ඛෝ අපි තාම ප්‍රේම කරන කෙනෙක් අපේ වෙන් වී යනකොට අපිට දුකක් ඇති වෙනවා ඉතින් මෙන්න මේ දෙක බැලීමේදී මේ අනුසය ධර්මයට ඉඩාරින එක අනුසය ධර්මයට සූදානම් වෙලා යන්නේක විපස්සනා භාවනාදී මිස මේ බෞද්ධ වැඩපිළිවෙල කිසියම් තැනක ඉදෙන්නේ. ඒ විපස්සනා භාවනාදී මේක නොයදෙනව නම් ඔකට විපස්සනා කියලා ති වැඩකුත් නැහැ. ඒක නිසා හැම ඒක මේ කායනුපස්සනාදී අල්ලන්න බැරි මොකද ආස්වාස් ප්‍රස්වාස දෙක මේ වගේ අනුශේ ධර්මයකට යට වෙලා නැහැ විශේෂයෙන්ම කාමරාගානුශේ පටිඝානුශේ දෙකට අහු වෙන්නේ නැහැ මොකද ආස්වාස් ප්‍රස්වාස දෙක මධ්‍යස්ථ ආරමුණ. හිම්බීම හැකිලිම කියන්නේ මධ්‍යස්ථ ආරමුණ. ඔසවනවා යවනවා තබනවා වම දකුණ කියන්නේ මධ්‍යස්ථ අරමුණ. වේදනාව අනිවාර්යයෙන්ම වර්ණගත වෙච්ච අරමුණ. අන්නේ වර්ණගත වෙච්ච අරමුණ සුඛ වේදනාවක් නම් කාමරාගානුසයත් දුක් වේදනාව නම් පටිඝානුසයත් එක්කම එන නිසා මේ එනවත් එක්කම මූණත පේන වේදනාව බලන අතර පිටිපස්සෙන් අපි විහිං එකට ආරෝපණය කරනවා. අපි විහිං එකට ආරූඪ කරන ඒ අනුසය දැක ගන්න පුළුවන් වුණොත් ඒක යෝගාවචරයා වේදනාව තියා අනුන්ගේ වේදනාවක් වශයෙන් බලන පරතෝ සංකල්පයෙන් බැලුවොත් පමණයි මේ අනුසය දක් ගන්න පුළුවන්. මේ වේදනාව මම මේක මගේ මේ මට උනේ කියන හැඟීමෙන් ආවොත් අර මමයට තියෙන ආශාව නිසා අනිවාර්යයෙන්ම දුක් වේදනාවට වෛරකුත් සැප වේදනාවට ආශාවකුත් ඇති වෙනවා. ඒ නිසා මේක අනුන්ගේ එකක් වගේ බලනකට ඒක පරතරයක් ඇතුව බලන්න පුරුදු වෙන එක කායානුපස්සනාව ඉඳලා වේදනානුපස්සනාවට යනකොට හම්බ වෙන අතිරේක පාඩමක්. නොකරන ඇත්තෝ දෙපාරක් විඳවනවා. කරන ඇත්තෝ වරින් වර හැම දුකකම තියෙන සැපත් හැම සැපකම තියෙන දුකත් බලනකොට මේ සැප දුක කියලා කියන්නේ එකම කාසියක පැති දෙකක් බව. දුක වැඩි තරමටයි සැප එන්නේ සැප වැඩි තරමටයි දුක එන්නේ සැප අඩු නම් දුක අඩුයි දුක අඩු නම් සැප අඩුයි ඒ නිසා මේ දෙක එකිනෙකට ප්‍රත්‍යুৎපන්නව හට ගන්න දේවල් බව. දෙක එකතු කරලා දෙකට බෙදපුවාම කොහොමදත් එකම බව. වෙනසක් ඇති නොවන බව තේරුම් ගත්තට පස්සේ අපි මේ පසුගිය අවුරුදු 20 තුල 200 තුල මේ විද්‍යාවක් කියලා එකක් හොයාගෙන බොත්තමත් අදකලා පමණින් සියල්ල ලබා ගන්න ගිහිල්ලා කොහෙද ගිහිල්ලා තියෙන්නේ? ගිහිල්ලා තියෙන්නේ මේ කාසියේ එක පැත්තක් විතරක් ඉල්ලගෙනයි අපි නත්තටි. පරණ තඹ කාසියක් ගත්තා ඒක පැත්තට නෝනාගේ මූණ තියෙනවා රජිනිගේ මූණ අනිත් ගායේ පොල් ගහතියි. අපිට කිව්වොත් මට රජිනික මූණ විතරයි ඕනේ මට පොල් ගහ එයින් කරලා මේ කාසිය දෙන්නේ කියලා ඒක කවදාකවත් වෙන්නේ නෝනාගේ මූණ මතු කරලා දුන්නට යටපැත්තේ තියෙන පොල් ගහ. පොල් ගහ මතු කරලා දුන්නොත් යටපැත්තේ තියෙන නෝනාගේ මූණ. ඒ වගේ තමයි සැපක් එනවනම් යටපැත්තේ හා සමාන දුකක් තියෙනවා. දුකක් එනවනම් යටපැත්තේ හා සමාන සැපක් තියෙනවා. මේ දෙක එකතු කරලා බලනට හැමදාම කාසියම තමයි. ඉතින් මේක දැක ගන්නවා කියලා කියන්නේ යෝගාවචරයා කායනුපස්සනා ඉක්මන් ඉක්මවලා ගිහිල්ලා මේ යටින් වැඩ කරන අනුශේ ධර්ම පිළිබඳව සෑහෙන අවබෝධයකින් වැඩ කරන්න වෙනවා. ඒ නිසා ආනාපාන සතිය කරගෙන යනවා. පිම්බීම හැකිලිම කරගෙන යනවා. ඉස්සන වේදනාවක් එනකොටම දාඩිය දානවා, සහලවනවා, කිප්පෙනවා, බය වෙනවා. ඉවරයි මගේ භාවනා කියලා නගන. දැන් නෑ. දැන් වේදනාවට පස්සේ පිම්බීම හැකිලිම පැත්තකින් තියලා වේදනාව දිහා බලාගෙන ඉන්නවා. අනුංගයක් වගේ. මේ සැපේ තියෙන දුක බලන අදහසෙන් දුකේ බලන සැප මෙන්න මේකට කියනවා වේදනාව හරහා බලනවා කියලා විනිවිද බලනවා කියලා. එන මුනතට ගැළපෙන විදිහට අනුශයක් ඇති කරන එක දෙගුණ තෙගුණ කරන්න යන්නේ සැප වේදනාවේ දුක බලන පැත්ත දුක වේදනාවේ සැප බලන පැත්ත කියන බලන්න පටන් ගත්තොත් ඒ වේදනාවේ අපි ඇලී ගත කරන කාලේ යට වෙලා යන කාලේ අඩු වෙලා සැප වේදනාවක දුකාට පස්සේ අපිට නැවතත් පිම්බීම හැකිලිමට එන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා දුක් වේදනාවේ සැප දැක්කට පස්සේ ආයෙ පිම්බීම හැකිලිමට එන්න පුළුවන් වෙලාවක් තියෙනවා එහෙම නැත්නම් මේ වේදනාව දිගින් දිගට දිගින් දිගට කස කැවි කැවි කස කැවි කැවි හිත සම්පූර්ණයෙන් අරමුණේ පැත්තකට කරනවා මේක අපි ඊයේ කතා කරපු එක භාවනාදි කියන්නේ අතීතානුධාවනං චිත්තං වික්ඛෝපානපරිත්තං සමාධිස්ස පරිපන්තෝ අනාගත පටිකංකනං චිත්තං විකම්පිතං සමාධිස්ස පරිපන්තෝ අතීතය අනුධාවනය කරන හිතක් තිබුණා නම් අනිවාර්යයෙන්ම වික්ෂෝපේ පහළ වෙනවා සමාධිය කඩ. අනාගතය පිළිබඳ තිගැසින දිහිතක් ඇති කරගත්තොත් අනාගත පිට අනුවැට චීතක් આવත් තිගැස්ම ඇති වෙනවා සමාධිය කැඩ. මේකට කියනවා අබිනතං චිත්තං රාගානුපතිතං අපනතං චිත්තං පටිඝානුපතිතං කියලා. සැප වේදනාට අබිනතියක් කැමැත්තක් අනේ එන්න කියන හැඟීමක් આવොත් අනිවාර්යයෙන්ම හිත රාගය අනුවැටෙනවා රාගානුසිත වෙනවා. ද්විෂරමණක් ඇවිල්ලා අපනතයක් නැදකින් අපතන් කියන හැකීම ආවොත් අනිවාර්යයෙන්ම යට පටිඝානුෂය වැඩ කරනවා. ඒ නිසා ඒක එනකොට වේදනාව එනකොට දෙපොලකින් අල්ලතයි. තුන්පොලකින් අල්ලත එකක් තමයි මූල කර්මස්ථානයේ අකාමකය. දෙක ඒ වේදනාව සැප හෝ දුක වශයෙන් අඳුරනවා. සැප වේදනාව යටින් හීන් නූලෙන් මේක පිළිබඳව කැමැත්ත ආසාව ලොක් කරගැනීමේ කෑදරකම තියෙනවා. දුක් වේදනාවක් එනකොට සමාධිය කැඩෙනවා. දුක් වේදනාමගේ පෙළෙන ගතිය පේනවා. ඒකට ඇති ද්වේෂය පේ. මෙන්න මේ තුනෙන් කොයි එක වුණත් අපිට දැනගන්න පුළුවන් දැන් අපි පාරෙන් පිටපැනලා අන්න මේ මේ මේකට ගියා නම් ඒ යෝගාවචරයා යම් ප්‍රමාණයකට ආනාපානේ නැත්තම් පිම්බීම හැකිලිම කියන කායනුපස්සනාව ගෙවම් කරගෙන ඊ ගාවට එන සැප දුක් වේදනා හැසිර වීමෙන් එනකොට ඒක භාවනා කර්මස්ථානයක් කරගැනීමේ දක්ෂකම ඇති වෙන්නේ මේ අනුශේධ ධර්මයන්ට කවදාකවත් නැති වෙච්ච විවුර්ත වීම මතින් තමයි. ආන්නේ විදිහට අනුශේධ ධර්ම විවුර්ත වුණාට පස්සේ උච්ච සැප, උච්ච දුක කියන එක තුනි වෙන්න පටන් ගන්නවා. නැත්නම් උච්ච තපක් ඇවිල්ලා ඒකෙන් ආතුර වෙන තත්ත්වයට වැටෙන්නේ නැහැ. උච්ච දුක්කටපත් වෙලා ආතුර තත්ත්වයටපත් වෙන්නේ මේ වේදනා පරාසය උච්චාවච භාව අඩු වෙන්න පටන් ගන්නවා. අඩු වෙන්න පටන් ගන්න මැද සාමාන්‍ය සැප දුක් දෙකේ <clears throat> ගත කරන්න පටන් ගන්නවා. අන්නේම ගත කරන ගත කරන දිගින් දිගට භාවනා යන්න පටන් අරගත්තොත් එන්න එන්න එන්න මේ සැපෙන් දුකට දුකෙන් සැපට මාරු වෙන ගතිය නැත්නම් අන්ත දුකට සහ අන්ත සැපට ගත වෙන ගතිය අඩු වෙලා මැද හරියේ මධ්‍යස්ථ ප්‍රමාණයේ යහට මෙහාට වෙන ගතිය අපි අර ඊයේ පටන් අරගත්ත නිදර්ශනේ වගේ ගාක් පැද්දුම් අරන් පදින වංචිලාවක පැද්දුම් ගන්නෙත් නැතුව දෙන්නෙත් නැතුව හිටියොත් එමේ එන්නේ එන්නේ එන්නේ ඔන්චිලාව පැද්දිලා පැද්දිලා පැද්දිලා මැද තැනක නතර වෙනවා. ආන්නේ මැද දුක කියන්න බෑ සැප කියන්න බෑ. ඒ දෙකේම නම් වලට ගැලපෙන්නේ නැති මැද තැනක් ආන ඒ තත්තර කිට්ටුවේගෙන එනකොට අර පටිඝානුසය හෝ රාගානුසය තියෙනවනම් ඒ කෙනාගේ ලේ රත් වෙනවා. ඉදිරියට යන ගැම්මක් තියෙනවා. උනන්දුවක් තියෙනවා ආසාවක් තියෙනවා. අන්නේ අනුශේ ධර්ම වලින් වේලක් වීම නැති වෙනකොට අර මැද තත්ත්වයට එනකොට අපිට වෙන්නේ භාවනාව එපා වෙලා නිකන් නැගිටින්න හිතෙනවා. මේක කිසි සිද්ධි බහුල බවක් නැහැ කියලා තමයි මේක සිංහලෙන් කියන්නේ. බලන්න දෙයක් නැහැ දැන්. ඉතින් එතකොට වෙන්නේ නිකම්මැලි හිතිලා එපා වෙලා අපි මේ ආසනෙන් නැගිටිනවා. ඒ වගේම දැන් කියන්න දෙයක් නැහැ. ඉස්සෙල්ලා නම් කියන්න දේවල් තිබුණා. දැන් කියන්න දෙයක් නැති නිසා එන්නේ එන්නේ එන්නේ ඒ ආසනේ නැගිටින ගතිය එනකොට අර මහා වැස්සකට ඉස්සෙල්ලා හයියෙන් උලන් හඹලා අකුණක් දෙකක් කොටලා පරිසරය වෙනස් වෙනවා වගේ විශාල රාශි වෙනස්කම් වගේක් සිද්ධ වෙනවා මේ වෙලාවට සෞඛ්‍ය සම්පන්න භාවනාවේදී එකක් තමයි අපි ආස්වාද ප්‍රස්වාස දෙක බලාගෙන හිටියානම් ඉස්සෙල්ලා ආශ්වාසයේ සහ ප්‍රශ්වාසයේ ලොකු වෙනස්කම් පේනවා. ආශ්වාසය කියලා කියන්නේ සීතලයි ප්‍රශ්වාසය ශීත මුසුවක්. ආශ්වාසය ඇතුළට ඇදෙන ගතිය තියෙනවා ප්‍රශ්වාසයේ පිටතට තල්ලු කරන ගතිය තියෙනවාද කියන දේවල් මේ අදුක්කම සුඛ වේදනාව කියන සැප දුක දෙක අතරමැදට එනකොට ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර විෂමතාවට වැඩිය සමතාව පේන්න පටන් පිම්බීම හැකිලිම බල බල ඉන්න එකනාගේ දෙක වෙන් කරගන්න බැරි එකම කැළතෙන මට්ටමට එන්න පටන් ගන්නවා. උදාහරණයක් වශයෙන් කියනවා අපි රතු වහල් ටිකක් මැටි මුට්ටියකට දාලා වතුර ටිකක් දාලා කෙනෙකුට පෙන්වන්න පුළුවන් මේ මුට්ටියේ තියෙන හාලුයි වතුරයි. ඊට පස්සේ අපි ඔක ලිපක් උඩ තියලා පැහෙන්න ඇරියට පස්සේ ওই රතු වහල් ටික දියවිලා අන්තිමට කැඳක් වුණාට පස්සේ දැන් හාල් මේකේ වතුර මේකේ කියලා පෙන්වන්න බෑ. දෙක වෙනුවට කැඳ බොරයක් පේන්න තියෙනවා. මේ දෙක අතර කිසිම මැජික් එකක් නැහැ. පත් වෙනකොට වෙන වැඩි දෙක කලවම් වෙනවා. අන්නේ වගේ පිම්බීම හැකිලිම සහ කලවම් වෙනවා. සැප දුක දෙක කලවම් වෙනවා. ඒක නිසා අපි කියන මායින් මරියාදාවල්, සීමාවල්, පරිච්ඡේද සියල්ලම කැළකිලා. උදාහරණයක් වශයෙන් කියනවා අපි හොඳ වටිනා කැම මේසයකට ගිහිල්ලා ඒකෙන් අපි විවිධ රස, විවිධ ගන්ධ, විවිධ හැඩ තියෙන විවිධාකාර ආහාර භෝජනයක් ගත්තයි කියලා හිතමු. කැමෙන් බීමෙන් සහිත භෝජන සංග්‍රහයක් ගත්තයි කියලා. අපි ඒක අරගෙන යනකොට බස් එකේ යනකොට බස් එක ගැසිලා අපි බැරි වෙලා හරි ඔය බස් ස්ටාප් එක වමනේ කරයි කියන්නේ. අර මේ සුදු තිබුණු ලස්සනත් වමනේ තියෙන කැතත් දෙක මොද්දුම වෙනසක් නෙකී. අර ඔක්කොම බඩට ගිහිල්ලා ඇනිලා සෙමත් එක්ක එළියට ආවට පස්සේ ඒක දිහා බලන්න හිතෙන. අන්න ඒ වගේ තමයි අරමුණු වෙන් වෙන් වශයෙන් කියනකොට මේ ශරලා තියෙන කෑමක් වගේ. එන්න කියලා රජ කෙනෙකුට උනත් දෙන්න පුළුවන්. වමනේ උනාට පස්සේ බස් එකේ ඉන්න මිනිස්සුත් බයි. මොකද ඒක නිසා ඊට පොඩ්ඩකට ඉස්සලා තිබුණු කැමරට නම් බොහොම නම්බුකාර විදිහට සලකනවා. බටට ගිහිල්ලා ආවට පස්සේ වැඩ. එහෙනම් අරමුණක ඒ පිම්බීම හැකිලිම වම දකුණ ආනපානි වගේ සැප දුක් දෙකක් කලවම් වෙන තැනට අරමුණක් කලවම් වෙලා යෝගාවචරයට අර ආහාර වේල බලබලා පිඟාන කැම්පි ගාන බලබලා හිටපු කැම්මේෂ බලබලා හිටපු කෙනෙක් කාලා වමන කරපු එක බැලුවා වගේ තමන්ගෙම භාවනා කරේ පුතුමාකාර උඩ දාන ගතියක් එනවා. සලුවක සාදාලා නැගිටින්න යන ගතියක් එනවා. ආන්නේ ගතිය එනකොට උච්ච සැපකුත් නැහැ උච්ච දුකකුත් නැහැ. නමුත් මේ වසන්න බැරි ගතියක්. තරන්න බැරි ගතියක් එන නිසා අපි එතනදී භාවනා නැగిලා යනවා. නමුත් මෙතනදී පෙන්නනවා මේ සැප දුක් දෙක යම් ප්‍රමාණයකට දිරවාගෙන ඉස්සරහට ගියොත් සැප දුක් දෙකේ තියෙන උච්චාච භාව නැති වෙනකොට මේක එනවා අදුක්කම සුඛ කියලා සැපත් නැති දුකක් නැති උපේක්ෂා වේදනාවකට ඒක පිළිබඳව අපි ළඟ තියෙන්නේ පුදුමාකාර අවිද්‍යාවක් අවිද්‍යානුසයක් මේක නිවන් මාර්ගය කියලාවත් මේක මධ්‍යම ප්‍රතිපදාව කියලාවත් මේක අර දෙක ගෙවන් කිරීමෙන් ලැබෙන තල තුනකමක් කියලාවත් කවදාකවත් බුදුබණ අහපු නැති කෙනෙකුට නම් තේරෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ මතක් කරන්නේ මේ උච්ච සැප දුක දෙක ගෙවම් කරලා මේ පැමිණෙන සැපකුත් නැති දුකකුත් නැති උපේක්ෂා වේදනාව තමයි මධ්‍යම ප්‍රතිපදාව මේක තමයි නිවන් පෙත. මේකට එපා තමයි මේක වළක්වන එකම මාර බලවේගය. ඒකට කියනවා අවිජ්ජානුසය කියලා. නොදැනීම නම් වූ අනුසය ධර්මයි. ඉතින් මේකට එකම ප්‍රතිකර්මයයි තියෙන්නේ මේක මෙහෙමයි වෙන්නේ කියලා අන්නර අදුක්කම සුඛ වේදනා එනකොට නීරස ගතිය එනකොට කම්මැලිකම එනකොට මම මෙච්චර කල් කරපු භාවනා වලින් කරපු සීලෙන් කරපු දාන වලින් ඔක්කොම හම්බෙච්ච උතුම්ම ඵලය තමයි මේ විචිත්‍ර නොවු ඒ තද සැපකුත් නැති තද දුකකුත් නැති තද ආස්වාසිකුත් නැති තද ප්‍රස්වාසිකුත් නැති දේවල් වල පෞද්ගලික ලක්ෂණ දකන්න දකින්න බැරි නමුත් පොදු ලක්ෂණයක් වශයෙන් මේවා ඇති වෙමින් නැති වෙමින් යන ගතිය තාම තියෙනවා නමුත් තෝරන්න බේරන්න බෑ පරිච්ඡේද කරන්න බෑ මේ තමයි මධ්‍යම ප්‍රතිපදාවට පිවිසුම් මාර්ගය කියලා. අන්ත දෙක ගෙවම් කරගෙන මැදට පෙළඹෙනකොට ඒක වළක්වන්නේ අවිජ්ජානුසය. මේක බොහෝම ලස්සනට අර විසාක ප්‍රශ්නයක් අහනවා ධම්මදින්නාවකින් සැප කියන්නේ මෙහෙමයි දුක කියන්නේ මෙහෙමයි කියලා හොඳ සාරගර්භ උත්තර හම්බුනටසේ ආර්යාවෙනි අදුක්කම සුඛ වේදනාවේ සැප දුක දෙක මොකක්ද ඒක නගන්න බෑ ආර්යයන් වහන්සේ නමකට අර මේ ප්‍රශ්නේ අපිට හිතෙන්නේ නැහැ. ප්‍රශ්නේවත් පරණගන්න බෑ. නමුත් අපි වෙනුවෙන් ඉසాక උපාසක ඇහුවට පස්සේ ධම්මදින්නාව ඊ타ත්ම චතුර විදියට කරනවා අදුක්කම සුඛ වේදනා අදුක්කම සුඛ වේදනා දන්නවනම් සපයි නොදන්නවනම් දුකයි. ඉතින් මෙච්චර කල් මේ ගෙවම් කරනලා භාවනා කරන්නේ අදුක්කම සුඛ වේදනාවකට මෙන්න මේක අදුක්කම සුඛ වේදනා කියලා හඳුනා ගණ්ඩායි හඳුනා ගන්නකොට කම්මැලි කන කෝඩු ගති මොකක්වත් නැතුව ඒකට කාගෙන ඉන්න පුළුවන් ගතියක් එනවා. උපදේශ නැතුව කොච්චර භවනා කරත් මේ වෙලාව වෙනකොට මේ පාළු ගතිය අර වැත්තට ඉතලා අඹරවාගෙන හුලං හමාගෙන අකුණු විදිහට කොට එන වගේ ගස්සලා දාලා නැගිටින්න ගියොත් අපි කවදද මේ අන්ත දෙක අතරලා මැදට එන්නේ. වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ නෑම. ඒක නිසා සරුවචනන්සේ සඳහන් කරනවා ද්වේ මේ භික්කවේ පච්චා මේ සම්මාදිට්ඨිය උපාදාය මානිමේ සම්මාදිච්ඡය එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව එහෙම නැත්නම් මේ මැදුම් පිළිවෙත එහෙම නැත්නම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය හේතු දෙකක් ඇතුවමයි පහළ වෙන්නේ නැතුව නෙවෙයි. කතමේ දුවේ පරතෝච ගෝසෝ අජත්තා යෝනිසෝ මනස්කාර. කාගෙන් හරි අහන්න ඕන එකට කියනවා පරතෝ ഘോഷය කියලා. කාගෙන් හරි අහන්න ඕනේ. නැත්තම් කවදාකවත් හිතෙන් නම් හිතෙන්නේ නැහැ. මේ දුකත් ගෙවන් කරලා සැපත් ගෙවන් කරලා මේ ඇති වෙන මුස්පේන්තු ගතිය. නීරස ගතිය, එපා වෙන ගතිය, හෙම්බත් වෙන ගතිය, ඒකාකාරී ගතිය, බය උපදවන ගතිය, අසරණ ගතිය, තනි වෙච්ච ගතිය, නොදන්නා ගතිය මේ මාධ්‍යම් ප්‍රතිපදාවේ ලක්ෂණයක් කියලා නම් හිතෙන්නේ. අපි නැවතත් ඇස් දෙක ඇරලා ආයෙ නිකන් සාමාන්‍ය සැප දුකට යන්න හදනවා. අරක නොදන්නා තැනක් නිසා. නමුත් මේ නිවනට යනකොට මධ්‍යම ප්‍රතිපදාවට යනකොට මේ දන්නා දෙක අතහැරලා ඒ දෙක මැද මෙතුආකල් සංගවිලා තියෙන මේ අදුක්කම සුඛේ මතුණාට පස්සේ ඒ පිළිබඳ අවිද්‍යා තිමිරපටලේ ගලවලා දාලා මේක මට ඉන්න ඕනේ කියලා ඉදිරියට යන්න නම් පරතෝഘോഷ අත්‍යවශ්‍යයි. පරතෝഘോഷේ තිබ්බත් ඇහුණත් බණ ඇහුණත් අජහත යෝනිසෝමනසිකාරෝ කියන විදිහට ඇතුළතින් ඒ නුවණින් දක්නා ගතිය තියෙන්න ඕනේ. මේ බණක් මේ කියන්නේ අපට කියන බණක් භාවනා නොකරන අයට කියන එකක් නෙවෙයි. භාවනා කරලත් මේක ඇහුවේ නැත්නම් අපිට ගොඩේ ඉන්න බෑ. ඒ නිසා මේක හොඳට ධාරණය කරගන්න ඕන. ධාරණය කරන භාවනා කරගෙන මේ වගේ තන් අනන්තවත්මට මේ ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අතාවක් වෙනකොට මම පුළුවන් තරම් මේ මල්ලින් ගහන එකට යටත් වෙන්නේ නැතුව මම මේක හරහා යන්න ඕනෑ කියලා තිබ්බොත් පමණක් මේ සුඛාකෝ ආවසෝ වේදනා ඒකෝ අන්තෝ දුක්ඛාකෝ ආවසෝ ද්විතීයවන්තෝ කියන සැප වේදනා දුක් වේදනා දෙපැත්තට දෙපළු කරලා අර මැදින් එන අදුක්කම සුඛ වේදනා මධ්‍යස්ත බව මැදුම් පිළිවෙත බව අවිද්‍යාවෙන් එන කම්මැලිකම නීරසකම් නැතුව බලනවා කියන එක තමයි පළවෙනිම විපස්සනා ප්‍රවිෂ්ටි. ඒක නිකන් කියන්නේ සාමාන්‍යයෙන් කායනුපස්සනා ගෙවම් කරලා චිත්තානුපස්සනාවට වැටෙන තැන කියලා. මේ වේදනානුපස්සනාවට වැටෙන තැන. සමහර විටක සඳහන් කරනවා කායानुපස්සනා කොටසදී ਸਰුවචනාංශිකේ දේශනාව ආනාපාන සතිය පළවෙනි චතුස්කය එහෙම නැත්නම් සතිපට්ඨාන සූත්‍රයේ පෙරෙන පළවෙනි පද අතර සමත විදර්ශනා දෙකටම ගැලපෙන. කියන ආනාපානයෙන් සමත විදර්ශනා දෙකම වඩන්න පුළුවන්. නමුත් වේදනානුපස්සනාට එනකොට අනිවාර්යයෙන්ම යෝගාවචරය දැන් විපස්සනා පෙතට වැටිලා ඉවරයි. ඉතින් මෙතනදීම අර කුමාර සැප කුමරි සැප විඳපු කෙනෙක් හිටියා නම් තද නිච්ච සංඥාව කෙනෙක් හිටියා නම් මේ தත්වයට එනකොට අනිවාර්යයෙන්ම සලුවක සාදාලා නැගිටලා යනවා. මේ භාවනාව ප්‍රතික්ෂේප කරනවා. අර පුරුදු කුමර කුමරි සැපයිල. නිච්ච සංඥාව ඉල්ලන. මොකද මේ අදුක්කම සුඛ වේදනාට එනකොට මේ නිච්ච සංඥාව නෙවෙයි එන්නේ සීඝ්‍රයෙන් යහට මහට වෙනස් වෙනවා. සැප කියලා නම් කරන්නත් බැරි දුක් කියලා නම් කරන්නත් බැරි. අපි මෙතෙක් කල් දාපු සංඥාවක් එල්ලගන්න බැරි නම් කරගන්න බැරි නෑ කියන්නත් බැරි වේදනාවකට එනවා. අනේ ඒක මධ්‍යම ප්‍රතිපදාව තේරුම් ගත්තනම් එතන ඉඳලා යෝගාවචරයට මේ විපස්සනා පෙත විපස්සනා මාර්ගය කියන්නේ මොකද්ද කියන එක තේරෙන්න පටන් ගන්න. එහෙම නැත්නම් කායනපස්සනා ගෙවන් කළ වේදනානපස්සනාට යනවා. ඉතින් මෙන්න මේ ඇතිවෙච්ච මධ්‍යස්ත වේදනාව භාවනා ජීවිතයේදී හුඟ දෙනෙක් කමඨාන් සුද්ධනකට සඳහන් කරන්නේ මම ආස්වාද ප්‍රස්වාස දෙකත් එක්ක භාවනා කරගෙන ගියා. එහෙම නැත්නම් මම පිම්බීම හැකිලිමත් එක්ක භාවනා කරන්න ගියා. මොකද එක තැනකින් එහාට ගියාට පස්සේ මේ ආස්වාද ප්‍රස්වාස දෙක සංසිඳිලා දෙක නම් කරගන්න බැරි ආස්වාසේ ආස්වාසයෙන් ප්‍රස්වාසේ ප්‍රස්වාසයෙන් නම් නම් කරගන්න බැරි තැනකට එනවා නොදන්නා තැනකටයි යවෙන්නේ ඊගාට මම මොකද්ද කරන්න ඕනේ කියන සැකය ඊගාට මම මොකද්ද කරන්න ඕනේ කියන දෙගිඩියාව එන්න පටන් ගන්නවා එතකොට ගුරුවරයෙකුට සිද්ධ වෙනවා ඔය ආස්වාසේ ආස්වාසේ වශයෙන් නොදන්න ප්‍රස්වාසේ ප්‍රස්වාසේ වශයෙන් නොදන්න මේ தත්ත්වයන්ති රාගය ద్వේෂයක් මතුවලා නැති කොටින් කියනවනම් නීවරණ පහම නැත්නම් ගියාට පස්සේ මේක මොකද්ද කියන සැකය කියන්නේ දෙගිඩියාව කියන්නේම මේකට නීවරණයක් එකතු කිරීම අර පිරිසිදුියට බොරදිය එකතු කිරීමක් අනාකූල ප්‍රවාහය කලවම් කරලා ආකූල කිරීමක් ඒක නිසා මේ නොදන්නා தത്വෙට ඔහේ බෝරන් මේරෙන් හරි බෝ වෙන්න හරි ඉතින් සමහරු මේක උරේට වර්ණගුවේ නැත්තම් කිව්වේ නැත්තම් සමහරට ආයාසයෙන් හුස්ම ගන්න බලනවා අර දන්නා ශේෂ්ත්‍රයට අපව ගොඩ වෙනවා එහෙම නැත්තම් සැකයක් ආවයි කියලා කියන්නේ හිත ගොඩක් අවිස්සනවා කියන එකයි ආස්වාස් ප්‍රසාදයේ ආයත් ආයාස කරනවා කියනකොට හිත ඇවිස්සෙනවා. එහෙම නැත්නම් මොනවාක්වත් බලන්නේ නැත්නම් නිින්දට නිින්දට වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මෙතනදී වටේට මේ යන පාරේ බොරුවලවක්. ඕනකට වැඩි හිත සීතල වුණොත් නිින්දට වැටෙනවා. ඕනකට වැඩි හිත ඇවිස්සුණොත් සැකපොදුවා. නැත්නම් ආයාසෙන් හුස්ම ගන්න නැත්නම් ඇස් දෙක අරලා බලනවා බයයි. මේ සෑම දෙයකින්ම කරන්නේ අර කැඩෙමින් බිඳෙමින් පවතින සක්කාය දිට්ඨිය නැවත හුලං ගහලා පණ ගස්සන එකයි. එතකොට අපි හිතා ගන්න පුළුවන් මේ අනුශේ ධර්ම වංචනික විදියට අපේ භාවනාව කඩන්නේ කොහොමද අපිට මිත්‍රෙක් පෙනී හිටියවා. අපිට උදව් දෙන ගොඩ පෙරක දෝරුවෙක් වාගේ. හිත ඇවිල්ලා කියනවා දැන් ඥානපාන්නේ බලන්න කිව්වේ ඒක නෑ ඉතින් නැගිටින්නේ කියලා. ඥානපාන්නේ බලන්න කිව්වේ ඒක නෑ එනම් බුදිය ගන්න කියලා. ආනපාය නෑනේ පේන්නේ හයිය හුස්ම ගන්න කියලා. ඉතින් මෙන්න මේ දේවල් වරද්දා ගන්න නැතුව ඒගොල්ලට ගිය කිසිම කිසි කෙනෙක් ලෝකෙම නැහැ. අනිවාර්යයෙන් මෙතන වැටෙනවා. ඒ නිසා මේක කෙනෙක්ගේ දෝෂයක් නෙමෙයි කෙලෙස් වල තියෙන චපලකම. කෙලෙස් වල තියෙන වංචනික බව. ඒ නිසා මේකෙන් ගොඩ එන්න තියෙන්නේ මේ වෙන සංසිද්ධියේ එහෙවම කාටරි වාර්තා කරන්න පුළුවන් නම් ඒක ලොකු ආරක්ෂාවක් හම්බෙයි. ඒ අහන කෙනාටත් මේක හරියට කියලා දෙන්න පුළුවන් නම් අර්ථකථනයක් හදුවොත්. එතකොට තියෙනවා මේ සාකච්ඡා අනුග්‍රහිතය කියලා එකක් තියෙනවා. සම්පූර්ණ වෙච්ච නැති විඥා විමුක්තිය සම්පූර්ණ කිරීම. පංචෛ භික්කවේ අනුග්‍රහිතා සම්මාදිට්ඨිය පස්සාකාරයෙන් අනුග්‍රහ කරලඳ සම්මාදිට්ඨිය චේතෝඵල විමුක්තියාච චේතෝඵල චේතෝ විමුක්තියාච චේතෝඵලාච චේතෝඵලාච චේතෝඵල විමුක්තියාච කියලා මේක මල්පන ගන්න වෙනවා පස්සාකාරයෙන් අනුග්‍රහ කෙරුවොත් අපි ළඟ දැනට තියෙන සම්මාදිට්ඨිය පස්සාකාරයෙන් අනුග්‍රහ කරන්න ඕනේ මේක මල්පිපේ සුතෙන් අනුග්‍රහ කරන්න ඕනේ සීලෙන් අනුග්‍රහ කරන්න ඕනේ සත්‍යයෙන් අනුග්‍රහ කරන්න ඕනේ සමතෙන් අනුග්‍රහ කරන්න ඕනේ විපස්සනාවෙන් අනුග්‍රහ කරන්න. මෙන්න මේ කියන සම්දිස්ථානයේදී නම් සාකච්ඡා අනුග්‍රහිතය අත්‍යවශ්‍යයි. හරියට මේ චීන රෝග ලක්ෂණේ කියනවා කියන එකත් විශාලම අහඹයක්. ඒක අහලා තේරුම් කරගන්න පුළුවන් කෙනෙක් හරියට මේකට නියම අර්ථකථනය දෙනවා කියන එකත් ඒ වාගෙම අහඹයක්. ඒකයි එදත් මේ ස්වාමින් වහන්සේලා මේ ਸਰුවචනංශයේ විසින් මේ ප්‍රේලිකා ස්වරූපයෙන් ඉදිරිපත් කරන ද නිබ්බාන පටිසංයුක්ත දේශනා අරගෙන නැවත නැවත සාකච්ඡා කරනවා. සාකච්ඡා කරමින් කරමින් දන්න කට්ටියමයි තමයි සාකච්ඡා කරන්නේ මේ අලුතෙන් ආපු අයට මේ ධර්මතාවයෙන් ප්‍රශ්නේ අහන්න තේරෙන්නේ නැහැ. එයාට ප්‍රශ්නේ අස්වල උත්තරේ දෙන්න. ඒ නිසා මේ විදිහට මේ වේදනා දෙක මැද සැපත් නැති වේදනාත් දුකත් නැති වේදනාවට එනකොට ඇතිවෙන මේ කම්මැලිකම, මේ නීරසකම, මේ මුස්පේන්තු ගතිය, මේ වමනෙට එන්න වගේ ගතිය මේ නැගිටලා යන්න ඕන කියන ගතිය සැරයක් දෙසරයක් තුනක් හතරක් නෙමෙයි 10 15 සැරයක් වුණත් ඒක කවදාකවත් නිග්‍රහයක් කරගන්න එපා ආත්ම නිෂේධනයක් කරගන්න එපා මේක මගේ දෝෂයක් කියලා ගන්න එපා කවදා හෝ කොට උනොත් ගොඩව. ඒ නිසා ධර්මයේ අහලා දරාගෙන භාවනා කරනකොට ඒක යොදන්න නම් සැපක් එනකොටම මූණත වටිනාකමකට ආසා කරන්න යන්න එපා ඒක පිටිපස්සේ දුක බවත් මේ ආශා කිරීම නිසා සත්‍ය වලා ගන්න බැරි වෙනවා. රාගානුසය මතුවෙනවා. දුකක් එනකොට ඒකට කඩාපනින්න එපා. ඒකට පෝෂණය දෙන්න එපා ද්වේෂයේ මාර්ගේ. ඒකේ අනකොට සැපක් තියෙන නිසා මධ්‍යස්ථව බලන ප්‍රතික්‍රියා නොකර බලන්න. මෙන්න මේ විදිහට මේ දෙක විශේෂයි නොසැලෙන ගතිය. ඒකට කියන්නේ කුප්ප වෙන්නේ නැහැ කියලා. කුප්ප ගතිය ඇති වෙන්න ඇති වෙන්න හිත මැද තැනකට එනවා. ඒ මැද තැනට එනකොට අරමුණේ බොහෝ වෙලා ඉන්න පුළුවන්. බොහෝ වෙලා ඉන්නකොට අරමුණේ කීකරුකමක් එනවා. ආන්න එතකොට අර චංචල කම්පන ගති නැතුව බොහොම සාන්ත ගමනකට වැටෙනකොට මේ නිින්දට වැටෙනවා කියලා කියන්නේ ඇතුළත අපිත් එක්ක හිටපු ප්‍රධාන හතුරෙක් අපිට පහර දෙනවා කියන්නේ. ඒ නිින්දට වැටෙන වෙලාව යනකොට සති එකක් වමක් බඩේ එකක් වමයි සී එකක් වම මොකක්වත් නැහැ. කවුරක්වත් කයින්නේ සද්ද කරන්නෙත් නැහැ. කංගිය අමාරුකුත් නැහැ අරමුණෙත් කීකරු වෙලා ඔක්කොම චේනලා මේ හොරා පැනලා අර වස්තු සේරම කඩාගෙන යනවා. ඉතින් ඒ නිසා සද්ද කහින තැන් හොඳයි කියලා මට හිතෙනවා. මොකද ඒකට භාවනා කරන එක නඩු ගන්න නැගිටිනවනේ. ඔය නිල්ල භාවනා මධ්‍යස්ථානේ හදනකොට මේ වගේ භාවනා ශාලාව හදලා පඩි තුනක් බැස්ස තන කුස්සිය. ඉතින් ඕකේ භාවනා කරනකොට ඉඳපු ගමන් ලීලසෙන ඩෝංගාල පොල් ගිඩක් බින්දුවා. බින්දපු ගමන් කට්ටිය කියනවා මේ මොන භාවනා මධ්‍යස්ථානද බලන්න අතන කුස්සිය මෙතන භාවනා ශාලාව. ඒක නිසා මේක නම් මේ සල්ලි නැතිකමට කරපු වැඩක් බොහොම හොඳ නැහැ කියලා. එනතන උදාරපල්. මොනවා හරි වැඩක්. ඉතින් අන්තිමට ඒකෙන් භාවනා කරලා දිනුවක් ලැබු ගොඩින් මහත්තයා කියනවා මට දැනුලු කුස්සිය වටිනාකම තේරෙනවා. මොකද නැත්තම් ඔක්කොමලා බුද්ධ වෙනවා වෙනේට බුදියන එක තමයි කරන්නේ. ඉතින් වේදනාවේ සංසිඳන තැනට එනකොට අරමුණ සංසිඳන තැනට එනකොට මේ කරන මායාකාරී ගතිය පුද්ගල දෝෂයක් නෙවෙයි. මේ වෙලාවට සෑම බාධාවක්ම යම් කිසි විදිය උනන්දුකාරකයක්. නැවත සලකා බලන්න හේතුවක් වෙනවා. ඒ නිසා මේ අදුක්කම සුඛ වේදනා වෙනකොට ඒක ප්‍රතිභාග වෙන්නේ අවිද්‍යාව. මේ අවිද්‍යාව පෙනී හිටන නිින්ද වශයෙන්, දිගිඩියා හිත වශයෙන්, එහෙම නැත්නම් කම්මැලිකම වශයෙන්, එහෙම නැත්නම් මේ නිකං කල්පනා වෙනවා දැන් මේ භාවනා කර කර මම මෙහෙම ඉන්නවා. අනේ මගේ පළවලේ අනික් කට්ටිය මොනවා හරි එක්ක ඩිග්‍රී එකක් කරනවා නැත්නම් ඩිප්ලෝමා කෝස් එකක් කරනවා සල්ලි හම්බ කරනවා මම මේකේ ඉඳලා මං කවදා මොනවා කරන්නේ. මේ හුස්ම අරගෙන කවුද නිවන් ගියේ. ආනාපානෙ පුළුවන් ද නිවන් දකින්න කියලා අරක ඇතුලේ මා කාලකන්නේ හිතවිලි රාශි රාශි එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කිසි බාධාවක් නැති නිසා ඇතුලෙන් බාධාවක් හදාගන්න. මෙන්න මේක තේරුම් අරගෙන ගියොත් අපිට තේරෙනවා මේ බාධාවල් නැතිකම මේ ආදුක්කම සුඛ වේදනාව ඉස්මතු වෙච්ච බවට ලකුණ මේකට නුරුස්නා ගතියෙන් තමයි අපි මෙතෙක් කල සංසාර වටේ වැටුනේ. මේ නුරුස්නා ගතිය එන්න දෙන්නේ නැතුව මේ ඇවිල්ලා තියෙන අදුක්කම සුඛ පැත්තට යන්නේ අරමුණක් කීකරුයි හිතක් කීකරුයි කියලා මේකේ අපි හිතමු මාරු කරගන්න පුළුවන් උනායි කියලා. කඹේ ඇවිදිනා වගේ අපි මේක දැනගෙන පැයක් හෝ ඊට වැඩි වෙලාවක් මේ අදුක්කම සුඛේ ඉන්න පුළුවන් කියලා. ආන්නේ ඒ විදිහට මේක හොඳ පැත්තට වැටීමෙත් මොකද්ද අනතුරක් ඒ මොකද මේ ආනාපාන සති සූත්‍රයේ පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති කියලා කාය සංස්කාරයන්ගේ ආනාපානයේ සංසිද්ධිය ඇති වුණාට පස්සේ වේදනානුපස්සනාව උගන්වන්නේ කොහොමද? පීටි පරිසංවේදී අස්ස සිස්සාමිති සික්කති සුඛපටි සංවේදී අස්සසීසාමිති සික්කති කියලා. සමහරු ඒ නීරස ගතිය, කම්මැලි ගතිය, ඒකාකාරී ගත ගතිය කපාගෙන ඉදිරියට ගියාට පස්සේ පස්සනක් ප්‍රීතියේ එක එක ලකුණු පහල කරනවා. ඇඟ පුරාම මස් නටන්න ගතිය එනවා. කිලිපොළන ගතිය එනවා. සහැල්ලු ගතිය එන්න පටන් අරගන්නවා. ආලෝක දර්ශන පහල වෙන්න පටන් ගන්නවා. ඒ වගේම භාවනා ඉබේ කර දෙන්නක් වට වෙන්න පටන් ගන්නවා. කිසියම් දෙයක් නොකර හිටියට සියල්ලගෙම පිරිච්ච සම්පatti කරගතියක් වැටෙනවා. සන්තුෂ්ටි කරගතියක් වැටෙනවා. ආනේ කෙනෙකුට සමහරු ඒකට ඇලීමක් ඇති වෙන්නත් ඉඩතියි. අර නීරසකම එනකොට ගැටීමක් එනවා වගේම මේ ඒක හරියට සමබර කරගෙන එහාට ගිය ගමන් මේ ප්‍රීති සහ සුඛ පහළ වීමේ ආයසරයක් මේක සාමාන්‍යයෙන් කියන්නේ විදර්ශනා උපක්ලේශ කියලා. විදර්ශනා උපක්ලේශ මෙතෙක්කල් භාවනාවේ බලාපොරොත්තු සියලු සැප දෙගුණ තුන්ගුණ ආකාරකින් එන්න පටන් ගත්තාම එව්වට ඇලෙන ගතියක් එනවා. ඒකට කියනවා නිකාන්තිය කියලා. අයස්කාන්ත ගතියක් එනවා. මෙන්න මේ නිකාන්තියට වැටුණොත් ඒ යෝගාවචරයට මූල කර්මස්ථානයේ නැවත මත වෙනකොට දැක ගන්න 100ක් නැතුව එහිම ගැලී ගන්නවා. හරියට නැගිටගෙන යන්න පුළුවන් කලීලයක් හම්බුනාට පස්සේ ඉස්සරහට ගිහිල්ලා මඩවලක ඉරි ගන්නවා. එනිසා මේ හොයාගත්ත උපයාගත්ත සපයාගත්තා වූ මධ්‍යම ප්‍රතිපදාවේ එහෙම නැත්නම් මේ අදුක්කම සුඛ වේදනාවේ läග ගන්න එපයි කියලා කියනවා. මජ්ජේ මන්තාන ලිප්පති. මධ්‍යස්ථයේ තේරුම් ගත්තත් එහි ඇලී ගන්න එපයි කියලා. ඒක තමයි මම අර තුන්තනදි මතක් කරේ අමාරුම දේ. විතර ආයාසින් එකතු කරගත්තට පස්සේ මේ මතුවෙන ප්‍රීති සුඛ, ඒවා නිරාමිෂ සුඛ අනිවාර්යයෙන්ම ඇලී ගන්නවා. මේක නිසා බණ අහලා දුගුරුරෙක් එක්ක මේ නිවන කියන්නේ මේ වගේ ලාමක දෙයක් නෙවෙයි. මේ මතුවෙන මේ පුංචි දුක හරියට ගෙවම් කරගත්තොත් එන සැපේ එළී ගැනීම, ගැලී ගැනීම මං වගේ නිවන් හොයන කෙනෙකුට ගැලපෙන්නේ නැහැ, තරම් වෙන්නේ නැහැ කියලා ඒකොටට යනවා කියන එක දුෂ්කර නිසා සරුවචනanse ඉතාම අමාරුවෙන් මේ මධ්‍යම ප්‍රතිපදාව පෙන්ලා දීලා ඒකත් මගේ කියාගන්න එපා. ඒකත් මම කියාගන්න එපා. ඒකත් මගේ ආත්මය කරගන්න එපා. ඒකෙන් නෑ නොඇලී ගත කරන්නයි නොඇලී ගත කරොත් තමයි විපස්සනා ඥාන දිගින් දිගට දිගින් දිගට පහළ වෙන්නේ. එනිසා මේ සුඛ දුක්ඛ වේදනා කියලා කියන්නේ කාන්තයක් සුඛ වේදනා කියලා කියන්නේ කාන්තයක් මැද තියෙන අදුක්කම සුඛ වේදනාව කියලා ඉදිරිපත් කරන දේ බොහෝම ගැඹුරකින් ආબોධකින් අතු කරන දෙයක්. අන්නේ මැද නොඇලී ගත කරනවායි කියලා කියන්නේ එහෙම ගත කරනකොටත් ආයෙත් අපි හිතමු හිත පිට යamak සිද්ධ වුණා. මන්දෝත්සාහය වෙන්න දෙයක් සිද්ධ වුණයි කියලා. එතකොට තේරුම් ගන්න ඕනේ මේ උපයාගත් දුක්ඛම සුඛ වේදනාවත් නිට්ටය වූ දෙයක් නෙවෙයි. ඒක වෙනස් වෙන සුළු බව තමයි ඔක පෙනුනේ. නමුත් ඒක වෙනස් වුණාට මේක නැවත උපයන්න පුළුවන් ගතිය මයි ළඟ තියෙනවා. මට මේක යැපෙන්න පුළුවන්. මේක කැඩුනම් ආය හදන්න ඕන කියලා නැවත නැවතත් අදුක්කම සුඛ වේදනා ඉපීමේ ශක්තිය එන්න නම් කියනවා කියලා දැනගන්න නම් ඥාන සම්පාදනය කරන එක කැඩෙන්න එපා. ඉතින් ඒ කැඩෙන එකත් හොඳයි. ඒක අභ්‍යාසයක්. එහෙම නැතුව මගේ කාලකන්නිකම පෙර කළ කුසල කර්මයක් කියලා හිත වට ගන්න. ආන්නේ විදිහට මේ ඇති කරපු සැප දුක් වේදනා උච්චාවච භාවවලට අභියෝග වලට ලක් වෙනකොට ඒක නැවත නැවතත් උපයා ගැනීමේ දක්ෂකම වෙනවනම් යෝගාවචරයට අත්‍යවශ්‍යම උපේක්ෂාව ඕනේ. උපේක්ෂා නැතු මේ ආයාසයෙන් උපයාගත්ත අමාරුවෙන් උපයාගත්ත සපදුකේ ගැලී ගත්තොත් ඒකත් දුකට හේතු වෙනවා. ඒ නිසා දෙක තේරුම් ගන්න ඕනේ. මේ සැප මේ දුක වශයෙන්. ඒ දෙකට වැරකන අනුශේ ධර්ම තේරුම් ගන්න. අනුශේ ධර්ම තේරුම් ගත්තොත් ඒ දෙක මැද තියෙන අදුක්කම සුඛයට අනුශේ වෙන්නේ අවිද්‍යාව බවත් ඒ සලායතන අතර මේකේ ධම්මදින තෙරණාංශ ලස්සනට විස්තර කරනවා සුඛාය වේදනා සුඛාය වේදනස්ස දුක්ඛාය වේදනා පටිභාගෝ දුක්ඛාය වේදනස්ස සුඛාය වේදනා පටිභාගෝ කියලා. සැපක් එනවනම් ඒකට ප්‍රතිභාග වශයෙන් අනිත් පළුව වශයෙන් සැප තියෙන දුක තියෙනවා. දුකක් එනවනම් ඒකට අනිත් පළුව වශයෙන් සැප තියෙනවා. අදුක්කම සුඛ වේදනාය අවිජ්ජාය පටිභාගෝ. අවිද්‍ය අදුක්කම සුඛේ මතුවෙනකොටම හේවන ලක්වියට අවිද්‍යාව මතුවේ. නමුත් මෙන්න මේ අවිද්‍යාවට යටින් තමයි විද්‍යාව තියෙන්නේ. අවිජ්ජාස විජ්ජා ප්‍රතිභාව. මෙතන තියෙන මේ මායාකාරී ස්වરૂපය එහි මෙතෙක්කල් සංසාර අපි අනිවාර්යයෙන්ම සැප හොයන්න ගිහිල්ලා මෙතෙක්කල් කොක්ක වද්දාගත්ත හැටි දකින්නකොට තේරෙනවා කිසිම දෙවන්නේක් නැහැ මට මේ දුක ඇති වුණාට. මගේම තියෙන අවිද්‍යාවමයි කියලා අවිද්‍යාවේ තාරාතිරම දැකීමටමයි විද්‍යාව කියලා කියන්නේ. එහෙම නැතුව වෙන විද්‍යාවක් මේ ජීවිතේ මේ සාසනේ නැහැ. තමන්ගේ තකතිරුකම් ප්‍රමාණ කිරීමමයි විද්‍යාව කියන්නේ. විද්‍යස්ස විමුක්ති ප්‍රතිභාගෝ. ඒක දැනිච්ච ගමන් මේක කල සංසාරේ විඳ වැව්වන ඒක ඉල්ලගෙන කාපු දෙයක්. අවිද්‍යාවෙම බැඳගෙන කාපු දෙයක් කියලා විද්‍යාවේ අවිද්‍යාව ප්‍රමාණ දැනීමටම විද්‍යාව කියනයි විමුක්තිය ඒ විද්‍යාව එන්නකොටම Taman මීට පස්සේ ඕනේ නම් කැමති ප්‍රමාණයක් බෙදාගෙන කන්න පුළුවන් ඕන්න නොකන් කන්න. එහෙම නැත්නම් කාපු රාත්තල් ගන්න කියන්න පුළුවන්. මඩ කනවා කෑවට රාත්තල් ගන්න ගන්න. ඒතකොට ලොකු සතුටක් ඇති වෙනවා. දැන් මම කාගවත් න්‍යාය පත්‍රයට වැඩ කරන කෙනෙක් නෙවෙයි. මට කවුරුත් න්‍යාය පත්‍ර හදන්නත් බෑ. මට ඕන නම් මම මොඩකම් කරනවා විදවනවා. මට ඕන නම් සැප විඳින නිසා දෙවෙන් අල්ලපු ගෙදරට බයින්න ඕනක මොකුත් නෑ. ආණ්ඩුවට බයින්න ඕනක මොකුත් නෑ. ආකාශයට බයින්න ඕනක මොකුත් නෑ. තමන්ගේ තාරාතිරම දැනගත් දවසේ ඒකට විමුක්තිය කියලා කියනවා. මේ විමුක්තිය තමයි නිවනට ප්‍රතිභාග වෙන්නේ. ඒ නිසා අපි මේ තියෙන නොදැනුවත්කම අපේ තියෙන වංචනික භාවය අපේ තියෙන මායාකාරී ස්වરૂපය අපේ තියෙන මේ රැවටිල්ල මායාව ලීලාව ප්‍රමාණයේ තේරුම් ගන්න එක තමයි විද්‍යාව කියලා කියන්නේ. අපිට කොහේවත් යන්න ඕනකමක් නැහැ මොකද මේ මායාව අපිත් එක්කමයි තියෙන්නේ. හැම වෙලාවෙම ඊයේ එකෙන් නෙවෙයි හම්බෙන්නේ උණු උණුවේ දැම්මයි හිත වෙන්නේ. හදලා තිබුණ එකක් නෙවෙයි රෙඩිමේඩ් බඩු නැහැ. ඒ තමයි කියන්නේ. ආන්න එක තේරුම් ගන්න තරමට අපි එළඹ සිටීමයි සරුවචනාතික තියෙන එකම උපක්‍රමය. එනේ සෑම දුකකටම සැපකටම එළඹ සිටීමද. අන්න එළඹ සිටීමෙන් තමයි මේ මධ්‍යස්ත වේදනාව දැක ගන්න පුළුවන් ඉන්නේ අදුක්කම සුඛ වේදනාව. නමුත් ඒක නෙවෙයි නිවන කියන්නේ. ඒක ඒකේ ඇලී ගන්න නැතුව ගත කරනකොට අවිද්‍යාවේ තරණ තමන්ගේම තියෙන අවිද්‍යාවේ තරම එතකොට ඒක ප්‍රපංච කියලා කියන සමාජලාවට මේ තණ්හාමාන දිට්ඨි වශයෙන් එහෙම නැත්නම් මේක මම මාගේ මගේ ආත්මය කියා ගන්න ගතිය වශයෙන් පෙන්වනවා එහෙම නැත්නම් මේකට දැඩි ආතතිකර තත්වයෙන් මේක උත්සාහ කරනවා අයින් කරන්න නමුත් මේ ප්‍රශ්නේ තේරුම තියෙන විවේකයේ තුල ආයාසයෙන් තටමලා ගන්න දෙයක් නැහැ නිසා විවේක නිශ්චිතව මේක දිහා බලන්න ඕනේ විරාග නිශ්චිතව බලන්න ඕනේ මට දැනුම තියෙනවා කියනකොට මට මෝඩකමයි කියන එකෙන් පැත්ත බලන්න ඕනේ නිරෝධ නිසිතෝ බලන්න ඕනේ දෙයක නැතිදී යන පැත්තයි බලන්න ඕනේ ඇති වෙන පැත්ත බලන එක පළවෙනි නිදර්ශනයෙන් අපි තේරුම් ගත්තා. ඉතින් පටිනිස්සග්ගානුපස්සීව අපිට දීලා දානවා නම් දීලා දාන්න වෙන්නේ අවිද්‍යාව පමණයි. තියෙන මෝඩකම තමයි දීලා දාන්න තියෙන්නේ. ඒක දීලා දාන්නේ කොහොඳයි? නිසා තියෙන හරියක් දේවල් දීලා දාන මට්ටමට ප්‍රතිසංකන් පස්සනට ගියාට පස්සේ ඒක කිසි කෙනෙක්ගෙන් අහන්න දෙයක් නැහැ. දෙවන්නේක් සම්බන්ධ නැහැ. කියන විදිහටම අපි සොයායක්ත වෙනවා. මේ විමුක්තියක් ලබනවා. නිසා සරුවචන් වහන්සේ කියන්නේ මම කාටවත් විමුක්තිය දෙනවා නෙවෙයි. මට මේ අධිකාරී ශක්තියක් නැහැ. හැම කෙනෙකුටම කියන්න පුළුවන්. ඔය අල්ලගෙන ඉන්න අතාත ඇරියා විමුක්තිය තමයි. ඉතින් ඒකට මාර්ගය වැටලා තියෙන්නේ මේ අදුක්කම සුඛ වේදනා තුලින්. නමුත් අදුක්කම සුඛ වේදනාවේ මහා මුස්පේන්තු ගතියක්. නීරස ගතියක්. එපා කරන ගතියක්, වෙහෙස කර ගතියක්, කම්මැලි කර ගතියක් තියෙනවා. අන්න ඒ තුල තියෙන සුභාසින්සනේ. ඒක තුල තියෙන සුබ ලකුණ මංගල ලක්ෂණේ දැක ගන්න පුළුවන් නම් යෝගාචරය සැපේදී දුකේදී එක හැඟීමෙන් කටයුතු කරනවා. ආයසේ ආයසේදී එක විදියට කටයුතු කරනවා. ලාභෙදී පාඩුවේදී එක විදියට කටයුතු කිරීම නිසා එවැනි කෙනාට තමයි තතතාවය කියලා කියන්නේ. එහෙව් ගතියක් අපි ළඟට එනවා. ඉතින් මේ එහෙව් ගතිය එන්නේ විශේෂයෙන්ම අවිජ්ජානුසය. අවිද්‍යාව අපිව රවටන පටලන හැටි දැනගන්න. ඉතින් අන්න ඒකට මේ අදුක්කම සුඛ වේදනා මතු කර ගැනීමම ලකූම ලකු ජයග්‍රහණයක්. නමුත් ඊට පස්සේ තමයි මේ නියම විපස්සනා ගැටි විපස්සනා ඥාන પરම්පරාව ඇති වෙන්න පටන් අරගන්නේ. ඒ නමුත් මේ හිත සහලු කිරීමක් වශයෙන් සරල කිරීමක් වශයෙන් කීත හැකි මේ සැප වේදනා දුක වේදනා දෙක හරියටියට පරිශීලනය කරලා අදුක්කම සුඛ වේදනාව පටන් ගන්න දකින්න පටන් ගන්න තෙක් භාවනා කරන්න පුළුවන් නම් ඉතුරු හරි ඉබේ සිද්ධ වෙනවා. අමාරුම ටික තමයි මෙන්න මේ මෙතෙක් කල් ගෙන ආපු ඒ ආකල්ප බිඳගෙන මේ වගේ තියෙන හේවණල්ල යටපැත්ත එහෙම නැත්නම් ප්‍රතිභාගයේ දැක ගන්න පුළුවන් තරමට විනිවිද දකින්න ගතිය හරහා දකින්න ගතිය ඇති කරගත්තා නම් අනිවාර්යයෙන්ම අපි ඒ ඇති කරගත්ත ගැම්ම මකන්න බෑ කාටවත් ඉදිරියටම කඩන්නේ. ඉන් ඉදිරියට තියෙන සංකීර්ණයි තමයි ගැඹුරුයි තමයි නමුත් ඒවා ඉබේම සිද්ධ වෙනවා මේ මූලික සකස් කිරීම කරනවා. ඒ නිසා ආධුනිකයා හරිම වෙහෙස කර තා මන්දෝත්සාහය කරන සුළු වේගයකින් තමයි දියුනේ. නමුත් මේ සුළු දියුණුව කිසි කෙනෙකුට අපිට අරන් දෙන්න බෑ. ඊ මතක් කරා වගේ මරණ වේදනාවේදී දෙදේදී වයසට ගිහිල්ලා කරන්න බැරි නිසා ඒක දැම්ම ආයෝජනය කරන්න හිටියොත් අනිවාර්යයකදී අමලයකදී කරදරයකදී වයසකදී අපිට කන්දක් නැගෙන විනාට හැරමිකයක් වගේ මේක උදව් කරනවා. ඒ නිසා දුෂ්කරයි කියලා හිතන්නේ නැතුව මේක ගැඹුරුයි කියලා පැත්තකට දාන්න නැතුව ලදලද අවස්ථාවේ දිනු කරන්ඩ මේ එක එක ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් කරන ලද දෘෂ්ටි කෝණ එක එකනාගේ චරිත ලක්ෂණ අනුව එක එකනාට ගෝචර වෙනවා. නිසා අද කොටාසියත් මම හිතන්නේ ඊයේ කරපු එක වගේ ටිකක් දිරවා ගන්න පුළුවන් පැත්ත තියෙන එකත් හේතු කරගෙන මේ කරගෙන යන භාවනාවේදී මේ එන මායාව මුනතට අහුවෙන්නේ නැතුව විනිවිද දැක්කන නැත්නම් ඇති හැටිය දැකගෙන විපස්සනා වශයෙන් දැක්කන ඉදිරියට යන්න මේ ධර්ම කුට්ටාශයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශීල දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා